අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පස්වෙනි වතාවටත් භාවනාවට උඩ පස්වෙනි දවසේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංච දුක්ඛං සම්භෝති සබ්බන්තං විඥානපච්චයාති අයමේකානුපස්සනා විඥානත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනාති තී කරුකටයුතු අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචන් වහන්සේ විසින් වේතානුපස්සන ක්‍රමය අනුව ඒ සලකා බැලීම අනුව අපට මේ සංසාර චක්‍රයේ දුර්වලතෙන් පෙන්වලා දීලා හැකි තැනකින් ඒ දුර්වලකම කඩලා දෙන පාර දීලා ඒ සංසාර චක්‍රයේ කර්ම චක්‍රය කඩා දැමීමට ආරාධනාවකුයි මේ සූත්‍රයේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මුලින්ම ඒකේ මාතෘකාව ඉදිරිපත් කරනවා යම් කිසි කෙනෙක් ඒ සර්වචන් වහන්සේට වුන්කම් දෙනවා නම් සර්වචන් වහන්සේ අනුගමනය කරනවා නම් ඒ මොකද්ද ඒ එහෙම කරන්න ඇති අවශ්‍යතාවය මොකද්ද කියන ප්‍රශ්නේ මතු කරලා සර්වචන් වහන්සේ මතක් කරනවා අපි මේ බණ අහන්නේ අපි මේ Brahmacharya රකින්නේ අපි මේ ඉක්මීම ශික්ෂාපද රකින්නේ මේ ද්වේතානුපස්සනාව දැක ගන්නයි මේ ද්වේතාවය දැක ගන්නයි එකිනෙකට සාපේක්ෂ භාවය දැන ගන්නයි අන්‍යෝන්‍ය වශයෙන් ඒවා සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිපක්ෂ ධර්ම අවබෝධ කරගන්නයි කියලා ඒක මතක් කරලා දීලා ඒක විස්තර කරලා දෙනවා විවිධ ආකාරවල. ඒ චතුරාර්ය සත්‍යයේ පළවෙනි දෙවෙනි සත්‍යය තුන හතර සත්‍යයන් සමග අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන ආකාරය තමයි ඉස්ලාම ගෙන හර දක්වන ක්‍රමය. ඊගාවට උපදීන් ඇති බව සහ උපදීන් නැති බව කියලා ඒ අපි සංසාරේ භව ගමනේ මේ කාම වස්තු කාම ගුණ විවිධාකාරයෙන් අපේ බූදලේ බවටපත් කර ගන්නවා යමක් කමක් බවටපත් කර ගන්නවා. මේ සෑම දෙයකින්ම අපි සංසාරයට බැඳෙනවා. නමුත් අපිට ඒක චිත්තක්ෂණයක හෝ එහෙම දෙයක් නැති ඒ විවේකයේ විස්රාමය දැක ගන්න පුළුවන් නම් ඒ ක්‍රමය හරහා මේ උපදීන තියෙන ගැති භාවය යමක්කමක් තියෙන කමට තියෙන ගැති භාවය තමන්ගේ බූදලයට නිශ්චල චංචල දීපල වලට තියෙන ගැති භාවය තියෙන බැරෑරුම්කම තේරුම් ගත්තත් පුළුවන් ශාසනය තේරුම් ගන්න. බ්‍රහ්මචර්යය සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් අවිද්‍යාවකේ තියෙන බරපතලකම විද්‍යාව ආශ්‍රය කිරීමෙන් ඒ අවිද්‍යාව විද්‍යා දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් ගැනීමෙනුත් එකිනෙකා දෙබිඩි ක්‍රමයට කටයුතු කරන භාවයේ ස්වභාවය දැන ගැනීමනොත් පුළුවන් කියලා අපි තේරුම් ගත්තා. ඒ වගේම අද දවසේ ගන්න හදන්නේ ඊයේ දවසේකත් ඒ සංස්කාරයන් නැති නැති බව අද ගන්න හදන්නේ විඥාන ඇති නැති බව. එතකොට මේ අවිජ්ජා සංඛාර විඥාන ආදි වශයෙන් ක්‍රමයට යනකොට අපිට අර පුරුදු අහල පුරුදු ද්වාදශාකාරයට දොළොස්සාකාරයට පෙන්නන හේතුඵල ධර්ම එහෙම නැත්නම් පටිච්ච සමුපාදයට සමාන්තර ගතියක් පෙන්වනවා. ඒක නිසා අද තියෙන මේ නතාදේ ඉදිරිපත් කරගත්ත මේ විඥාණය යන්තාක් ලෝකේ දුක් තියෙනවනම් ඒක ඒ විඥාණය නිසයි කියන කතාව දැනගන්න අවිද්‍යා සංකාර විඥාන කියන ඒවාද අතර අන්තර් සම්බන්ධතාව පිළිබඳ අපේ තියෙන දැනුමත් අපිට උපකාර කරගන්න පුළුවන්. ඒ වගේම විඥාණය කියලා අපි සාමාන්‍ය විවහාරේ පවත්තන වචනය මනෝ මන චිත්ත හිත ආදි වශයෙන් මේ සාමාන්‍ය විවහාරයට පත්වලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා සියල්ලට මුල හිත කියලා. එනත්තම් මනෝපුබ්බංගමා ධම්මා ඒ මනස තමයි සියලු ධර්මතාවලට මුලින් ඉකිරක දරගත්තත් ඒකෙමුත් ඒ විඥානයේ තියෙන භූමිකාව කාර්යභාරය අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට සරුවච්චන් වහන්සේ මේ විඥානේ නැත්තම් සියල්ලට මුල් වෙන්න අපි නැත්තම් මේ කියන හිත දකින්නේ නැත්තම් දකින්න ආරාධනා කරන්නේ අපට බොරුකාරයෙක් විදියට මායාකාරයෙක් විදියටයි. එතකොට අපි සාමාන්‍ය ඒ බණ ඇහෙනකන් ඒක තේරුම් ගන්නකන් මේ හිත තමයි මුල් කරගෙන කටයුතු කරන්නේ. මට ඕනේ මට මගේ හිතේ හැටියට වැඩ කරන්න ඕනෙලා තියෙන්නේ. මගේ හිතේ හැටියට හම්බ කරන්නයි ඕන වෙලා තියෙන්නේ. මගේ හිතේ හැටියටයි අනුන්ට සලකන්න ඕන වෙලා තියෙන්නේ. අන්නේ විදිහට හිත අපි සුදු පැත්තේ දාලා කටයුතු කරාට සර්වචනාචි මෙතනදී කළු පැත්තකටම දානව නෙවෙයි මායාකාරයක් විදිහට පෙන්වනවා. මායුපමං චිත්තං කිය. ඉතින් අපි මේ කතා කරන්නේත් ওই මායාකාරය තමයි. මේ වුන්කන් දෙන්නේත් ওই මායාකාරයම තමයි. ඉතින් අපිට ප්‍රශ්නයක් වෙනවා මේ මායාකාරය කවදා හෝ තමන් මායාකාරයක් බව ඔප්පු කරලා පෙන්නයිද? ඉතින් ඒක හිතා ගන්න අමාරුයි. මේ මායාකාරයගේ ඒ ව්‍යාපාරයත් එක්ක. ඒ වගේම මායාකාරය තමන්ගේ මායාව මායාවක් බව පෙන්වන එකට සහයෝගයක් දෙයිද? ඒක සාමාන්‍ය කියන්න වෙන්නේ කොහොමඩක්වත් හම් වෙන්නේ අපි <clears throat> මායා දර්ශනයක් දක්වන වෙලාවක ගිහිල්ලා මේ මායා බොරු කරන්න ඔප්පු කරොත් ඒ මායාකාරයට බඩට බඩ රසාව නැති වෙන නිසා එයා ඒකාන්තයෙන්ම අපි හතුරෙක් විදිහට දකිනවා. ඉතින් මේක මේ දෙන්නේකට උපමා කරලා බාහිරේ බැලුවට ඇතුළත මෙතෙක් කල් ඉස්සරහින් තියාගෙන ගිය හිත හැම පැත්තෙම අපි උදව්පකාර කරපු එකට උපදින එකට ජීවත් වෙන එකට මැරලා යන මේ හිත දිහා මේ විදිහට මායාකාරී කිසුරූපෙන් බලන්න යෑම මොනතරම් භයානක දෙයක් වෙනවද කියනවනම් මේක පටලවා ගත්තොත් ඔළුව නරක් වෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව කිසිසේත්ම සහතිකයක් දෙන්න බෑ. එහෙම නෑයි කියලා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා ඒ වගේ මාතෘකාවක් මේ මායාකාරයාගේ මායාව පෙන්ලා දීමට ගන්න ප්‍රයත්නය මානසික නෑ කියලා. ඒක දිව්‍යන්ට අයිති දෙයක්, නිර්මාපකයට අයිති දෙයක්, මූල ශක්තියට අයිති දෙයක්. මිනිසෙකුට ඒක කරන්න බෑ. මිනිසයා ඒකට දැනටමත් දාස වෙලා ඉවරයි. දැනවත් යටත් වෙලා ඉවරයි. ඒක නිසා කවදාකවත් ඒ යටත් වැසියට, ඒ 16ට, ඒ තමන්ගේ ස්වාමියාගේ තියෙන ඒ කරුණු ඔප්පුකරනද ඔප්පු කරලා සාධාරණීකරණය කරන්න බැරි වෙයි කියන එක තමයි මම හිතනක ස්වභාවයි මනුස්සයා හිතාගෙන හිටියේ. මේ සරුවචන් වහන්සේ විතරයි කිං කුසල ගවේෂී කිං කිං සච්ච ගවේෂී කියන අදහසෙන් ඒක ඔප්පු කරලා උන්වහන්සේගේ ධර්ම චක්‍රය තාමත් කරකැවෙනවා. යම් කිසි කෙනෙක් එක බලන්න කැමති නම් ඒ 16 විසින් නැත්නම් මායාවේ විඥානයේ මායාවට අහු වෙලා ඉන්න කෙනාටම ਸਰවචනාංශේ කියලා දෙන මේ ප්‍රතිපදාව අනුව කටයුතු කිරීමෙන් ශික්ෂණය අනුව කටයුතු කිරීමෙන් තමයි මේ කටයුතු කරන ස්වාමියා ඒ කාන්තේම මායාකාරයක් බව ඒ 16ට දැක ගන්න පුළුවන් වෙනකොට ඔන්න බුදුරැස් වී දෙන්න පටන් ගන්නවා ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒ අතක්ඛාවචරකම එහෙම නැත්නම් අනිකුත් ධර්මයන් එක බලනකොට අටිජෝතගාමීව කටයුතු කරන බව තේරෙනවා. ඒ වගේම එවැනි දෙයකට සැදී පැහැදී සිටගත් ආ වූ සංඝයා මොනතරම් දිනුවත් නැතත් මොනතරම් විප්ලවීය වැඩකටද මේ පුරදීලායේදී කටයුතු කරන්න කියන එක ඒ කෙරේ සංඝයා කෙරේ ලොකු ගෞරවයක් ඇති වෙනවා සංඝ රත්නය කියලා. ඒ වගේම මේ සඳහා Tamanට සන්නාහයක් විදියට යුදැඳුමක් විදියට උදව් වෙන්නේ Tamanගේ සීලේ බව දැනගත්තට පස්සේ දැනටත් අපි සාමාන්‍ය බොහෝ දෙනා වගේ දුස්සීලත් නැහැ. ඒ වගේ මේ සඳහා හොඳ තණ්හාහයක් අපි බැඳගෙන ඉන්නේ කියලා දැනගත්තාම තමන්ගේ සීලය පිළිබඳව ලොකු සතුටක් ප්‍රායෝගිකත්වයක් තේරෙන පටන් ගන්නවා. ඒ නිසා මේ විඥානය පිළිබඳ කටයුතු හොයන්න බහින වෙලාවේදී ඒක සඳහා සම්ප්‍රදාන කූල ක්‍රමයටත් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම විප්ලවීය ක්‍රමයට සම්ප්‍රදායෙන් තොරව ගිහිල්ලා ඔත්තු බලන සේවයකත් දෙන්න ඉතින් ඒ පැත්ත ඒ විඥානයේ මේ මායූපම ගතිය මායාවකට උපමා කරන ගතිය නිසා ආගමෙන් නම් විඥානය අල්ලන්න අමාරුයි ආගමානුකූලව තමයි ජීවිතයක් හදාන ඊට පස්සේ ධර්මානුකූල වීමෙන් තමයි මේ විඥානය පිළිබඳ මාතෘකාවට බැහැ ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ විඥානය පිළිබඳව අටුවාචාර්යින් වහන්සේලා උත්සාහ කරලා තියෙන දේවල් බලනකොට ලොකු බංකොලොත් ව්‍යාපාරයක් බව පේනවා. ඒකට හේතුව යටුවා යුගයේ වෙනකොට මේක කොහොමදත් ආගමක් පාඩපත් වෙලා තිබිලා තියෙනවා. විඥානය විස්තර කරන්න හදන්නේ ඒ ආගමේ රාමෝ හරහා. ඒ කරන්න හදනකොට කොහොමවත් විඥානයේ මායාවට අහු වෙලා ඉවරයි. ඒ නිසා එයින් ඔබට ගිහිල්ලා ධර්මයේ තියෙන මේ නෛර්යානිකත්වය, අකාලිකත්වය, එහි පස්සිකත්වය Taman තුලින් මත කරගන්නවා කියන එක ආගමෙන් අපිට සාධකයක් දෙන්නේ නැහැ. මං කියන්නේ ආගම අපිට විරුද්ධ වැඩ කරනවා කියලා. Taman ශක්තිමත් නම්, දක්ෂයි නම් ඒ එන කහට ගතිය කපාගෙන ඒ නරක කපාගෙන යන්න පුළුවන්. කෙසේ නමුත් ඒක හරීම විප්ලවීයයි. ඒක හරීම සෙල්ලක්කාරයි. හැබැයි මේ වැඩේට වහින එක, ඒ වැඩේ යෙදීන එක හරීම సౌందర్యාත්මකයි. මේ Tamanගෙම විඥාණය මායාවක් කරන්න කියන එක එහෙම නැත්නම් මේ අපි ගත කරන්නේ හීනක බව තේරුම් ගන්න එක අපි මේ ඉන්නේ මත් වෙලා බව තේරුම් ගන්න එක අපිට මේ පේන්නේ මිරිඟුවක් බව තේරුම් ගන්නට මේ ඉදිරියට කරන සටන ඒක පුදුමාකාර දෙයක් මේ මනුස්ස ජීවිතයක කරන්න පුළුවන්. ඒකට සරුවචනාංශේ ගේ වචනෙන් කියන එකට ආර්ය පරිශ්‍රණය කියලා තමයි කියන්නේ. ඒ ආර්ය පරිශ්‍රණයේ පැත්තෙන් බලනකොට ආගම නැත්තම් පොත්පත්වල ඒ විඥාණය පෙන්ලා තියෙන එකත් ඒක නැත්නම් අටුවා කතා කියලා අපිට සාමාන්‍ය දල වශයෙන් කියන්න නැත්නම් සම්ප්‍රදාන කුල ගුරුකුල මත අනුව අපට පෙන්වන්න හදන දෙයක් දැන් කෙලින්ම ඍජුව ਸਰවචනස්කේ සූත්‍ර කොටස් කියනකොට තියෙන දෙකත් අතර ලොකු පරාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන් අනෙක් ධර්ම වලට වැඩිය විඥානයේ. ඒක නිසා ඒ සඳහා සුතමේ ඥානයේදීත් අපිට යම් තිර කවුළු අරගන්න සිද්ධ වෙනවා. ඒ අරින්න අරින්න ඒ තමන් තුළ සර්වචන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ සීලයේ කෙරේ තිබිච්ච දැනුමේ අවබෝධයේ ලොකු හැවහැරීමක් සිද්ධ වෙනවා. ඒ හැවහැරීමෙන් කලමින් කලමින් තමයි අපි උර්ගයේ හැවහලමින් හැවහලමින් වැඩෙන්නාසේ ඒ අත්දැකීමට ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා විඥානය පිළිබඳව දැනුම වැඩි කිරීමෙන් කෙනෙකුට ලොකු තිරියංකමක් ගන්න පුළුවන්. මේ නිසා පසුකාලීනව මහායාන නිකායක් හැදුනා විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධි කියලා. ඒකට යෝගාචාර කියන නම සඳහන් වුණා. ඒක මේ සියන් නිකාය රාමඤ්ඤ නිකාය වගේ නැත්නම් තේරවාදේ කියන වගේ වෙනම නිකායක් ඇති වුණා. ඒගොල්ලෝ ඉදිරිපත් කරා මේ මුළු ලෝකෙම විඤ්ඤාත්තියක් කියලා. විඥානයේ විසින් මවාපාන ලද්දක් කියලා. ප්‍රඥාව විසින් මවාපාන ලද්දට ප්‍රඥප්තිය කියලා කියනවා. ඒ වගේ මේ විඥානයේ විසින් මවන ලද්දකට විඥාත්‍ය කියලා කියන නිසා අපි දකින්නේ මම දකින්නේ මම්ම වාගත්ත දෙයක්. ඒ නිසා what you see that you are කියලා ඔබ දකින දේ තුලින් ඔබට තියෙනවා පණිවිඩයක්. ඒ නිසා එකම වස්තුවක් දිහාවට දෙන්නෙක් බැලුවත් ඒකේ දෘෂ්ටි කෝණ දෙකක් එකම වස්තුවක් දිහාවට එක්කෙනෙක් දෙසරයක් බැලුවත් දෘෂ්ටි කෝණේ වෙනසක්. අන්න ඒ න්‍යාය අනුව අපි බලන දේත් අපිට පේන දේත් නැත්නම් අපි අහන දේත් අපිට ඇහෙන දේත් ඔක්කොම තුල මේ විඥානයාගේ මේ පිළිබිඹ රංගනය එයාගේ භූමිකාව හොඳට පේනවා ඒ නිසා අපි හැම දෙයක් දිහාම මේ විඥානය අවබෝධ කරන පැත්තෙන් බැලුවොත් අලුත් විදිහට බලන්න. තමන් බලපු දේවල් ඒ පරණ මති මතාන්තර ආගයන් ආඩම්බරයන් රුචි අරුචිකම් පෞරුෂත්ව ලක්ෂණ හැබ්බැහි කියන මේව හරහා තමයි මම බලන්නේ කියන එක දැනගෙන ඒ වස්තුවක් දිහා සංසිද්ධියක් දිහා අරමුණක් දිහා බලන හිටියොත් ඒක නැවත නැවත බලන්න බලන්න බලන්න ඒ වස්තුවේ විශාල වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ඒ වෙනස්කම් දක්නාසුලුව එකම වස්තුව දිහා නැවත නැවත බැලීමට අනුපස්සනාව කියලා කියනවා. අනු අනුව බැලීම. ඉතින් අනුපස්සනාව හරහා මේ විඥානයේ මායාවල් විඥානයේ මායාව වගේ විඥානයේ හෙළුවැල්ල ඒ වටතිර වලින් අයින් කරලා වේදිකාසරසුදු අයින් කරලා ඒකේ හෙළුව දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක හරිම හාස්‍යජනක දෙයක්. හරිම సౌందర్యාත්මක දෙයක්. හැබැයි ස්වයං විවේචනයේ තියෙනවා. කවුරුත් Taman විවේචනය කරන එකට අපි අකමැති වගේම තමනුත් Taman ගැන විවේචනය කරගන්නේ නැහැ. ඒකට සම්ප්‍රදාන කුල කෙනා ලොකු බීචාවක් ඇති කරගන්නවා. ඔය විපස්සනා කරනකොට අපි හැම වෙලාවෙම කැමති යමක් දිහා අලුත් ඇහැකින් බලන්න වෙනස් විදියකට බලන්න ඒකට ඇති හැටිය දකින්න කියලා කියනවා. නැවත නැවතත් බලනවා කවදාකවත් දැකපු දේ විනිශ්චයකට එළඹෙන්නේ නැහැ මේක හරි කියලා. ඒක නැවත නැවත නැවත නැවත බලනවා. බලන්න බලන්න බලන්න තමන්ගෙම දර්ශනය තමන්ම සැක කරනවා. තමන්ගේම දර්ශනය තමන්ගේම මේ දැක්ම නැවත නැවත බලනවා. ඒ බලන්නේ ඒ බලනකොට විඥානය කැමති නැහැ. විඥානය කොහොමඩක්වත් කැමති නැහැ. මේ මැජික් කාර්යය කැමති නැහැ. මේ මැජික් ට්‍රික් දක්ක ගන්නවට. මැජික් ට්‍රික් දකින්නම් මේ මැජික් එක දිහා හැම පැත්තෙම බලනවා. ඒ වගේම මැජික් කරන්නේ කරන්න හදන්නේ දේත් අරගෙන ගිහිල්ලා බැලුවොත් ඒක මොකක්වත් මැජික් එකක් නැහැ. ඇස්බැඳුමක් විතරයි තියෙන්නේ කියලා තේරෙන නිසා මේ නැවත නැවත බැලීමට විඥානයේ කිසිසේත්ම කැමති නැහැ. ඒ නිසා පුත්‍රජාන වහන්සේ කියනවා විඥාණයෙන් අවසර ගන්න යන්න එපා. බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් එකම දේදියා ලක්ෂ කෝටි වාරයක් බලනද බලනකොට මේ විඥානයේ විසින් අන්දලා තියෙන, විඥානයේ විසින් ආලවට්ටම් කරලා තියෙන, විඥානයේ විසින් හැඩගස්සලා තියෙන මේ වේදිකා සැරසිලි ඔක්කොම අයින් කරලා හෙළුව පේන්න පටන් අරගන්නවා. මේ සාමාන්‍ය සભ્ય මිනිස්සු කියන්නේ හෙළුව දකින්න එක අසભ્ય දෙයක් කියලා. නමුත් මේ ආලවට්ටමෙන් තමයි මේ සම්පූර්ණ මෙච්චර අජූව දෙයක් නැත්නම් මෙච්චර අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් නিত্য සුඛ සුභ ආත්ම බවට පත් කරලා තියෙන්නේ ඔය ආලවට්ටමෙන්. ඔය රූපලාවන්‍ය ඔය වේදිකා කරසිලියදී ඔය අංග අංග ලක්ෂණ වලින් ඉතින් මේවා එක එක අයින් වෙන්න නම් නාටකමත් බලන්න ඕනේ නාටකමේ තියෙන සුඛාන්තේ දුක්ඛාන්තේ පිළිබඳ අවබෝධිකුත් තියෙන්න ඕනේ. නමුත් මේ ඔක්කොමලා ඇඳලා ඉන්නේ බව තේරුම් ගන්න. ඒ ඇඳලා ඉන්න එක තේරුම් ගන්නකොට මේ බලනින මමත් ඇඳලා ඉන්න බව තේරුම් ගන්න. ප්‍රේක්ෂකයත් ඇඳලා ඉන්නේ එතනදී. වේදිකාන ලොත් නිලියොත් ඇඳලා තියෙන්නේ. වේදිකාව සකස් කරපු එකක්. එහෙම නැත්නම් ඒක නෘත්‍ය ශාලාවක් වෙන්නේ නැත්නම් නෘත්‍යයක් වෙන්නේ. ඉතින් මේකට බොහෝ සැරයක් බලනවා නම් එකම නාටකම එකම නාටකම් ශාලාවේ ඒක එnde end end end ඊරස වෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ තුරුම්පුව. පළවෙනි සැරේ බලනකොට ඉතාම විචිත්‍රයි නාඩගමක් නේ. නමුත් රෙන් කියන හරි ඒ විචිත්‍රකම තියාන නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න බලන්න එnde end end පහු පහු වෙනකොට කොහො කොහො වෙනවා වගේ ඔය බලන ඕනම දෙයක තියෙන රසය අඩු වෙනවා ඒක තමයි තෘෂ්ණාවේ අනිත් පැත්ත. අපි කොච්චර තෘෂ්ණාවට නතු වෙලා කටයුතු කරනවද කියනවනම් අපි එක දෙයක් නැවත නැවත බලනකොට එන කම්මැලිකමම භාවනාවේ වැරද්දක් කියලා හිතාගෙන එහෙම නැත්නම් මම අල්ලගත්ත කමටහන වැරදි වගේ මට පේන්නේ මම දන්න භාවනා මධ්‍යස්ථානේ හොඳ නෑ වගේ මට පේන්නේ මම අල්ලගත්ත ගුරුවරයා හරි නෑ වගේ මට පේන්නේ කියලා අර එක එක කොන කොට මාරු කරනවා වගේ ගුරුවරු මාරු කරනවා භාවනා කර්මස්ථාන මාරු කරනවා ස්ථාන මාරු කරමින් අපි මේ යන්නේ ඒ විඥානයේ තවත් මායාවකට ඒක නිසා ඒ වගේ අඩුපාඩුකම් සහිත අපි ඒවා අඩුපාඩුකම් නෙවෙයි ඒවා විඥානයේ තියෙන දක්ෂතා. මේ මායාකාරයේ දක්ෂකම් අපි ඒක දැනගෙන එහෙම කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ඒ දෘෂ්ටි කෝණේ ඒ බලන දෘෂ්ටි කෝණ තමයි යෝනිසමනසකාරය කියලා කියන්නේ. එහෙම බලන්න පටන් අරගත්තොත් මේ විඥානය ගැන වචන ඇහුවත් බණක් ඇහුවත් සුතමේ ඥානයකට ඉඳ තිබ්බත් කිසිම ආගමක නැති විග්‍රහයක් මේ සරුවච්චන් වහන්සේ දෙන. සරුවච්ච විග්‍රහයක් ඒක තියෙන්නේ. ඒ නිසා ඒ සුත්තමේ ඥානය පවා හරියට අලුත් මං කවුළු දොර කවුළු විවෘත කරලා දෙනවා. ඊට පස්සේ ඒක කල්පනා කරලා Tamanට චින්තාමේ වශයෙන් හිතේ දරා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම විප්ලවීය චින්තනයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක ඇඟට වදිනකොටම වක්කාර වෙන්න පටන් ගන්නවා. වමන යන්න පටන් අර ගන්නවා. ඒ දේවල් ඒක තමයි අන්‍යාගමික ඇත්තෝ මේව කියවන්න කැමති නෑ. ඒ ඇතුළේ පොත්වල ලියලා තිනවා මේ තමන්ගේ ආගමේ පොත්වල පිට නාගන් ඒවා කියවන්න යන්න එපා. ඒක සදාකාලික අපායට යන වැඩක් වඩපත් වෙනවා. ඒ නිසා මේ ඥාණයට විරුද්ධ වීම ඒ ආගම් වල හැටියට බලනකොට භයානක අපරාධයක්. නමුත් මේ ਸਰවචනාංශිකේ තියෙන විවෘතකම නිසා උන්වංශ කියන්නේ විඥානය ගැන විතරක් අහන එක නෙවෙයි අනිකුත් ආගම් වලටත් අහුම්කම් දෙන්නේ. අනිකුත් ආගම් වලට අහුම්කම් දීපු මනසට විතරයි තේරෙන්නේ කොච්චර ඒ පටු පලාසයක ගෙනියන්න හදනවද විවෘත වීම දේව ධර්මයට විරුද්ධව ධර්මයක් පාටපත් කරලා මේ වගේ දේවල් පිටු දැකලා තියෙන හැටි. හරීම ලස්සනයි. ඒක නිසා ඒ අනිකුත් ධර්මවල එහෙම නැත්නම් ආර්ථික න්‍යායවල දේශපාලන න්‍යායවල සමාජික න්‍යායවල මේක පිටු දැකලා තියෙන හැටි බලනකොට හරිම ලස්සනයි. ඒක පිටු දැකලා ඒගොල්ලන්ගේ මාතෘකාව ඉස්සර කරලා කැපිපේන විදිහට විකුණ ගන්න හදනවා. ඉතින් තමයි මේ හැම වෙලඳන්වීමකම කරන්නේ. හැම ප්‍රචාරයකම කෙරෙන්නේ එකයි. මේ විඥානය පිළිබඳ ප්‍රචාර අවශ්‍ය නැහැ. ප්‍රචාර කළ වැඩකුත් නැහැ. ඒ මොකද ඒ ප්‍රචාර හැම එකක්ම විඥානයේ ප්‍රෝඩක්ට්. ඒ නිසා මේ සරුවඥන් වහන්සේගේ වැඩපිළිවෙලේ එම ගහපාදීමක් කවුරු හරි මේ නතු කර ගැනීමක් අවශ්‍ය නැහැ. මොකද මේක ලේසි වැඩක් නෙමෙයි. තමන්ම ස්වම් විචේත ලක් කළ කරන එක. ඒක නිසා ඒක චින්තාමේ වශයෙන් හිතකට ලං කර ගන්නවා කිව්වත් මේ සුතමේ දෙයක් හිතේ දරාගත්තයි කියලා කියනවනම් ඒකත් ලේසි නෑ. ඒක හරිම මායාකාරයි. මේ දැන් කියප එක මේ නෑ කියන. ඒ නිසා සරුවචනංශ කියපු හැම දෙයකටම විරුද්ධ දෙයක් සරුවචනංශම කියලා තියෙනවා. මුළු ත්‍රිපිටකයේ පුරාම බලනකොට මෙතන ආත්මයි කියනවා මෙතන ආත්ම නැහැ කියනවා. මේක මෙතන අල්ලපන් කියනවා මේක මෙතන අතහැරපන් කියනවා. පුදුමාකාර මේ අරලවිල්ලක් තියෙනවා ද්වේතාවයක් තියෙනවා. ඉතින් හරියටම එක කොනක් විතරක් දන්න කෙනෙක් සරුවචනංශ අනික් කොන කියනකොට ඇත්තක උඩ යනවා. දැන් මට කිව්වෙ එපයි කියලා නේ. දැන් මෙතෙන් කරපන් කියනවා. එහෙම ක්‍රමයක් නැතු මේ කරගන්න. මොකද මායාකාරයත් එක්ක දෙල්ලම් කරන්න ගියාම ඒක ක්‍රමයකට ගැවුවොත් ඌ ඒ ක්‍රමය අල්ලගත්තාම ඒකට ක්‍රම හදනවා ඌ. එනිසා ඒක අනිත් පැත්තෙන් වැඩ කරනවා. මේ දෙක තුන අල්ලගත්තට පස්සේ මේ යෝගාවචර ජීවිතේ තරම් සෙල්ලක්කාර යෝගාවචර ජීවිතේ තරම් අභියෝගශීලී යෝගාවචර ජීවිතේ තරම් අලුත් හිත අලුත් කරන වෙන මොනම ජීවිතයක් නැහැ. අනික හැම එකක්ම සෙකන්ඩ් හෑන්ඩ් කියනවා. අනිත් ගත කරන හැම ජීවිතයක්ම කවුරු හරි කාලව අමාරු කරලා. මේ ජීවිතේ විතරයි මේකත් බුදු දනස අපිට කියලා තියෙන බුදුන් කියනවා මම කියනවා විතරයි ඔබ කාගෙන කාගෙන ඵලයන් සම්පූර්ණව පාරාලු. ඒකම ඇති අපි හැමදාම අලුත් ශේෂ්ඨයකට නොදන්න ශේෂ්ඨයකට බය උපදවන ශේෂ්ඨයකට අසරණ ශේෂ්ඨයකටපත් වෙනවනම් දුවේට මඩක තියන්න විඥානේ පච වේගන පච වේගන. අපි දන්න දෙයකට යනවනම් ඒ කාන්ත විඥානය ඇවිල්ලා අපිව ජය අරගෙන එයා අපි නතු කරගෙන අපි ඇස්පෙන්දුමකට ලක් කරගෙන නාස්ලනුව දාගෙන ඉවරයි. නිසා භාවනාවේදී තියෙන සම්පූර්ණ එnde end අලුත් ශේෂ්ඨ වලට යනවා. එයා යන්නෙම ඒ ශේෂ්ඨ වලට යෑමෙන් තමයි මේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා චින්තාමේ වශයෙන් තේරුම් ගත්තත් ලොකු දෙයක්. භාවනාමේ වශයෙන් තේරුම් ගන්නවා කියන එක මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද ඒක සිද්ධ වෙන්නේ ඍජුව නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ අනියම් මාර්ගයෙන්. නමුත් ඒ බලකොටුවට පහර වෙච්ච ගමන් කාරණාව ඉෂ්ට වෙනවා. ඉතින් මේක විස්තර කරනකොට උපමාවක් ගෙනහැර පෑවා මට මතකයි. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියපු කතාවල් දැන් නම් එන්නේ තවත් ප්‍රසිද්ධ වෙනවා. ලෝකේ හැමදාමත් තිබුණා මේ গুপ্ত සංවිධාන, මාෆියා සංවිධාන. මේ සංවිධාන මොන්නම කෙනෙකුටවත් අල්ලන්න බෑ. ඒව කොහොමඩක්වත් પરම්පරා ගණන් පවතිනවා. කරන හරියක් කරන සදාචාරයට විරුද්ධ දේවල් කරන හරියක් කරන්නේ යටිකුත් වැඩ. නමුත් හොඳටම සංවිධාන තියෙන බව දන්නවා කොහොමඩක්වත් අල්ලන්න බෑ. ඉතින් ඒ සංවිධානයක නායකයා තමයි විඥානය කියන්නේ. ඒ විඥානයත් ඒ සංවිධානයේ නායකයා කවදාකවත් හොරකමක් කරන්නේ එයා සම්පූර්ණ සුද්ධ මහත්මයා ස්වරූපයෙන් ගත කරනවා. යට ඉත්තෝ ඉන්නවා. ඒ ඉත්තෝ හරහා තමයි වැඩ කරන්නේ. ඒ ඉත්තෝ දන්නේත් නැහැ. එනතන යායටද වැඩ කරන අනුගාමිකව දන්නේත් නැහැ ලොක්ක කවුද කියලා. ඒ ලොක්ක පේන්නේ නැතුව තමයි වැඩේ ගෙනියන්නේ. ඒ වගේම මේ ලොක්ක කවදාකවත් වැරද්දක් කරලත් නැහැ. ඊට පස්සේ එයාපත් කරගෙන ඉන්නේ ඉත්තෝ වැරදි කරන්නේත් නැහැ. එයා ඊගාවට තව කට්ටියක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ තව කට්ටියක් පාවිච්චි කරනවා. අන්තිමට එදා කුලියට ගත්ත මිනිහ තමයි වැරද්ද කරන්නේ අහු වුණාම ඒ මනුස්සයා සංවිධානය ගැන මොකක්වත් දන්නේ නැහැ. සංවිධානය ගැන කොච්චර දැනගත්තත් ඒ මනුස්සයා හෝ ඒක හොයන රහස් පොලිසියට සංවිධානයේ නායකයා කොහොමඩක්වත් අල්ලන්න බෑ. සංවිධායකගේ නායකයා ඊගාව නායකයෝ දන්නේ නැහැ. ආන්නේ වගේ විශාල සංවිධානයකින් තමයි ওই ලෝකේ කෙරෙන අපරාධ ටික සේරම කෙරෙන්නේ. ඒවා බොහෝම සජීවීව හැමදාමත් ලෝකෙ සිද්ධ වෙනවා. මේ මේ මේ බරපතල විදිහට ඔය දිනුයි කියන සමාජවල එහෙම නැත්නම් මේ වගේ දේවල් ඉතාම දක්ෂ විදිහටම සිද්ධ වෙනවා. ඒව අතරමැද ආණ්ඩුත් තියෙනවා, කුසාවිත් තියෙනවා, නීතිඥයොත් ඉන්නවා, ලෝක සාධාරණ කෙලෙකුත් තියෙනවා, ආගනුත් තියෙනවා, සදාචාරිකුත් තියෙනවා. හැබැයි මේ මාපිය සංවිධාන වලට ඒ කිසිසේකින් බාධාවක් නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ මාපියා සංවිධානයේ කුලියට ආපු වැඩ කරපු මිනිස්සෙක් අපි දැන් ඩ්‍රග් ට්‍රැෆිකින් කරනකොට ඒ මිනිස්සේ අල්ලගෙන ඒ මිනිස්සර කොච්චර ගැහුවත් කොච්චර දඬුවම් කරාද ඒ මිනිසා එදා වරුවට විතරයි වැඩ කරලා තියෙන්නේ. එයා දන්නෙත් නැහැ කාටද සේවය කෙරුවේ කියලා. එයාගේ බෑග් එකේ ගෙනියන දේ මොනවද තියෙන්නේ කියලා මිනිහා දන්නෙත් නැහැ. ඉතින් මරණ දඬුවම් නියම කරනවා. කොච්චර නියම කරත් ඒ තොරතුරුවත් ගන්න බෑ. ඒ නිසා රහස් පොලිසිය දන්නවා මේ මනුස්සයට ගහලා කරන්න දෙයක් නෑ. මේ මනුස්සයා කුලී හේවායක් විතරයි. ඉතියා කරන්නේ ගොඩාක් එහෙම කට්ටිය අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන වද දීලා හෝ කට උතර ගන්නවා. උඹට කොහෙන්ද පණවිඩය ආවේ? කොහොමද ක්‍රියාත්මක වුනේ? ඉතියා කියනවා වල්ලා ටෙලිෆෝන් කෝල්ලක් ආවල් තැන්න මං ගියා. ඉතින් ගියාට පස්සේ කෙනෙක් හිටියා මේ දෙක කරා. ඒ පුද්ගලයා වගේට වා කියන්නේ මෙන්න මෙහෙම වුණේ. ඉතින් මම මේ වැඩේට හම්බෙන සල්ලි නිසා කරා. මං දන්නේ නැහැ මොනවද මං ගෙනියන්නේ කියලා. ඉතින් කරනකොට තේරෙනවා ඇත්තටම අහිංසකයි. හැබැයි මනුස්සයා හොඳටම දන්නවා Taman වැරදි වැඩකින් සල්ලි ගන්න බව. නමුත් ඊට උඩ ඉන්න මනුස්සයා අල්ලගන්න නම් නැති විශාල ගාණක් ඒ කුලි හේවය අල්ලන්න ඕනේ. අල්ලලා අල්ලලා අල්ලලා තමයි යාට සුපර්වයිස් කරන මනුස්සයා අල්ලන්න ඕනේ. ඒ මනුස්සයෙක් අල්ලගත්තොත් ලොකු ජයග්‍රහණයක්. අල්ලගත්තට පස්සේ යාට උපදෙස් දෙන කෙනා අල්ලන්න එක මිනිහකින් කරන්න බෑ. ඒ මනුස්සයා පැහැදිලිවම ඒ මූලික මූලික දැනගන්න තොරතුරින් තොර වෙනවා කියන රැකියා නියෝජන මේ නිර්දේශයේ මතයි ව්‍යවස්ථා මතයි රසව බලනවා. අට ඕඩර්ස් එන කෙනා කවුද කියලා යදන්නේ. ඒ විදිහට තට්ටු කීපයක් අල්ලන්න ඕනේ. ඒ සංවිධානය පිළිබඳ මූලික අදහස ගන්න. කොච්චර මුලට ගියත් ඊගාව නායකයා වසංගනයක මේ හැම සමාජිකයෙක්ගෙම රැකියා පොරොන්දුවක්. ඉතින් කවදා හරි මේ එහෙම රහස් සංවිධානයක මූලිකය කවදාකවත් නරක වැඩක් කරලා නැහැ, හොරකමක් කරලා නැහැ. සතෙක් මරලා නැහැ, කාමීච්ඡාචාරයක් කරලා නැහැ. බොහෝම වැදගත් තාලෙට ඉන්න කෙනෙක් අල්ලා ගත්තා. ඒ මනුස්සයාට හොඳටම බයිබලයේ අත තියලා දිවුරන්න පුළුවන්. මම කවදාකවත් අපරාධයක් කරලා නැහැ. ඒක ඇත්ත කතාවක්. නමුත් රාජ සංවිධාන පිළිබඳ කටයුතු කරන විනිශ්චයකාරවරු දන්නවා මේ පුංචි ඔක්කොම කරන වැරදි වලට වැඩි එයා තමයි මේන් කල්පිට. මෙහා මේ ඔක්කොම මෙහෙවවට මෙයා තමයි ප්‍රධාන වැරදි නොකරුවාට මෙයා තමයි වැරදිකාරයා. ඒ නිසා ඒ මිනිස්යාට ඒ මිනිසා අල්ලගත්තොත් ඒ මිනිස්යාට දඬුවම් කරන්න ඕනේ. ඒ මිනිසා ලෝකෙට හෙලි කරනකොටම යාට දෙන්න දඬුවම සිද්ධ වෙනවා. මොකද සමහර විට මේ පුද්ගලයා රටේ පොලිසිය ලොක්කා. එහෙම නැත්නම් අධිකරණ ඇමතිවරයා. මේ මෙයයි මේ වැඩේ කරන්න කියලා දැනගත්ත දවසට රට්ටුන්ට තේරෙනවා මේගොල්ලනේ අපිට නීති හැදුවේ. මේගොල්ලනේ අපිට ආරස්සාව දෙන්න හැදුවේ. මේගොල්ලනේ මේ සදාචාරය ගැන කතා කරේ. මේගොල්ලනේ අපිට මේ අනාගතය ගැන අරසා කරලා දෙන්නම් කියලා කිව්වේ. ඉතින් මේගොල්ලන්ට අපි ටැක්ස් දුන්නේ. ආහනික තේරුම් ගන්නකොටම තේරෙනවා මේ ප්‍රධාන නායකයෝ ඒකට විශාල රාජ්‍ය බලතල සහිත සුද්ධ මහත්වරු. හැබැයි මහත් හොරු මහත්කරුකම් කරුවාට ඒ හැම කෙනෙක්ම පිටිපස්සේ ඒ වගේ මහත් හොරකමක් තියෙනවා. ඉතින් ඒක අල්ලනවා කියන එක සාමාන්‍ය යුනිෆෝම් ඇඳගත්තු පොලිස් කාර්යයෙන් කරන්න බෑ. ඒකට වෙනම රහස්සොත්තු සේවාවක් ඕන. අන්නේ රහස්සොත්තු සේවාවේ ලක්ෂණ ටික සතිය තියෙනවා. ඒ සේවාවේ තියෙන ඒ ගති සද්ධාවේ නෑ, වීර්යයේ නෑ, ප්‍රඥාවේ නෑ, සමාධියේ නෑ. අන්නේ දෙයට විරුද්ධ විවෘත ගතිය හැම වෙලාවෙම කිසිම විනිශ්චයකට එළඹෙන්නේ නැතුව අසීමිතව දිගටම හොයාන හොයාන හොයාන අනුපස්සනා කරගෙන යන ගතිය තියෙන සතිය විතරයි. නමුත් සතියට යුනිෆෝම් එක ගන්න නැති නිසා රට්ටුන්ගෙන් සැලකිල්ලක් නැහැ. රට්ටුන්ගෙන් සැලකෙලා දෙන පොලිස් අධිපතිවක් අඳගත්ත නිලයත්තියට කෙනාට විතරයි. සතිය හැම වෙලාවෙම කටයුතු කරන්නේ සිවිල් අධිපතියක් අඳගෙන. හැබැයි සතිය කවදාකවත් එක පරිශ්‍රණයකින්, එක වැරදිල්ලකින්, එක හරියාමකින් තමන්ගේ වැඩේ නතර කරන්නේ නැහැ. නැවත නැවත නැවත නිසා කවදා හරි විඥානය දැකගත්ත දවසේ අපිට තේරෙයි අපි මෙතෙක් කල මේ කණ්ඩ බොණ්ඩ දීපු අපි මේ බොහොම සුවදෝ රැක බලාගත්ත මේ විඥාණයමයි අපි ಜಾතිය බෝ කිරීමේ කැත කැත කියන්නත් බෑ ඉතින් ಜಾතිය බෝ කිරීම කියන්නේ තියෙන ස්වභාවයක්නේ මේ සඳහා යොදවන්නයි මේ තීරම අපේ ළඟ තියෙන මේ නිදහසට කරුණු වෙන මොකටවත්ම නෙවෙයි විඥාණයට අවශ්‍ය කරලා තියෙන්නේ අපි ලව ಜಾතිය බෝ කරන එක විතරයි ඒක තමයි ස්වභාවය හැබැයි අපි කියන්නේ එහෙම නෙවෙයි. නෑ නෑ නෑ ඒක නෙවෙයි ඒක කියන්නත් ලැජ්ජයි. හැබැයි මේක අපි කරන්නේ මෙන්න මේකට මේකට කියලා එයාට සුදුහුණු ගාන එක තමයි අපි මේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදාසටත් කියන්න කරු තියෙනවා. නිදාසටත් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියන. ඕක තමයි උදේ ඉඳලා හැන්දනකම් අපි කරන්නේ. එක්කෙනෙක්වත් නෑ මෙතන නොදැන වැරදි කරන. නමුත් වැරදි සාධාරණීකරණය කරන්න වෙනමම නිලවත මණ්ඩලයක් ඉන්නවා අපට. ඒ රීසනින් කියලා අපි හැම වෙලාවෙම කරන දෙයට හේතු කාරණා දක්වනවා. ඒකට යුත් සංස්කාර මාර්ගයෙන් කරලා දෙනවා. විඥාන ඒක දෙපාර්තමේන්තුව තමයි සංස්කාර. අපි කරන හැම දෙයකටම හේතු කාරණා හොයලා දීලා එයා සාධාරණීකරණය කරන එක කරනවා. එයාට ඊගාව ඉන්න දෙපාර්තමේන්තුවේ ඉඳලා ඔක්කොම වැටි කරලා දෙන්නේ අවිද්‍යාව. එයා ඒක ඒ කරන දේවල් ඔක්කොටම නිලතල ලෙටර් හෙඩින්ග්ස් වල දෙනවා, සීල් එක ගහනවා, අස්සම් කරනවා, ඔක්කොම ටික කරලා දෙනවා. ඒ නිසා ඇත්තට විඥානිකාවට එනකොට ලෝකේ තියෙන ඕනම සංඥාවක් අවිද්‍යාවෙන් සහ සංස්කාර වලින් පෙරිලා තමයි විඥානිකාවට එන්නේ. ඒ නිසා විඥාණයට කවදාකවත් ලෝකේ ඇති හැටිය මේ කියන්නේ සංඥාවල වල විවෘත භාවයක් නැහැ. හැම වෙලාවෙම සංස්කාර වලින් පෙරච්ච සංස්කාර වලින් තෝරලා බේරලා ගත්ත සීමිත දැනුම් ප්‍රමාණයක් විතරයි විඥානයේ ළඟට එන්නේ. ඒ විඥානේ ඒ මත ඉඳගෙන සියල්ල දන්නා කෙනෙක් විදිහට සැලසුම් කරනවා. සියල්ල දන්නා කෙනෙක් විදිහට කටමැත දොඩවනවා. දොඩවල ඉවරලා ඒකට සුදුසු ලෝකයක තමයි අපි වටු කරගෙන අරගෙන යන්නේ. ඒක නිසා අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියලා බුදුසසුනේ පෙන්වන ක්‍රමයට බලනකොට මේ විඥානයේ තියෙන්නේ සංස්කාර සහ නාම රූප දෙක අතර. සංස්කාර කියලා කියන්නේ අපිට ඒක තේරුම් ගන්න විඥානය පිළිබඳව විස්තර කතා කරන විශේෂයෙන්ම දර්ශන විපත්තෙන් කතා කරන ඇත්තෝ පෙන්ලා දීලා තිනවා අපිට දී ඇති මොහතක වෙත පැමිණෙන සියලුම සංඥා ගන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. අපි ඇත්ත දෙක අරගෙන දවල් කාලේ සද්දයක් තියෙන ගන්ධ රස පහසක් තියෙන තැනක ඉන්නකොට අපිට ඇහැට ගොදුරු වෙන රූප ඇති වෙන්න ලෝකේ තියෙනවා. කනට ඇති වෙන්න සද්ද જાති මනාරමනාප තියෙනවා. නාසයට ගඳක් තියෙනවායි කියලා අපි උපකල්පනය කරමු. දිවට රසක් දැනෙනවා. කයට පහසක් දැනෙනවා. ඒ කියන්නේ අපිට ඇහ කන දිව නාසය කය ප්‍රකෘති. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රකෘති. නමුත් න්‍යායක් තියෙනවා එක වැරකට ගන්න පුළුවන් එකයි. ඉතින් ඒක නිසා කවුරු හරි සිද්ධ වෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් කෝකටද හිත යන්නේ විඥාණයට සම්බන්ධ කරන්නේ කොයි කෙනාද අනේ කටයුතු තමයි සංස්කාර වලින් කරන්නේ සංස්කාර මේ අනන්ත ප්‍රමාණ සංඥා තොගෙන් මෙන්න මේක තමයි විඥාණයට දෙන්න ඕනේ කියලා විනිශ්චය කර දීම පෙරා දීම හාලලා සකස් කිරීම කරන්නේ සංස්කාර ඊට පස්සේ ඒ සංස්කාර වලින් පෙරිච්ච කොටස තමයි විඥානයේ සමස්තය වශයෙන් බාරගන්නේ. මම ඔක්කොම දැක්කා කියලා කිව්වට යට ඒ වෙලාවේ අහන්නත් පුළුවන්කම තිබුණා, ගඳ බලන්නත් පුළුවන්කම තිබුණා, රස බලන්නත් පුළුවන්කම තිබුණා, පහස ලබන්නත් පුළුවන්කම. මේ සියල්ලම යටපත් කරලා දැකීමටයි හිත ගිහිලා තියෙන්නේ. ඒ නිසා විඥානය කරනවා ඇහැට දැකලා කියන්නේ. මම මේ දැක්ක දෙයක් කියන්නේ මම බොරු කියනවා නෙවෙයි කියලා. ඇත්තට විඥානය කියන කතාව පැත්තෙන් ඇත්තයි. නමුත් ඇත්තකින් ලබනකොට තේරෙනවා මේ හයක් සංඥා වලින් එකක් තේරීමෙන් පහක් ප්‍රතික්ෂේප වෙනවා. අතර මෙතර වෙන්නේ හයක් නෙවෙයි සංඥා පහයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පහෙන් එකක් ගන්න පහක් ප්‍රතික්ෂේප කරනවා. ඒ කටයුත්තේදී ස්වභාවයක් තියෙනවා. ඒ ඉදිරිපත් වෙන දේ අර යටපත් කරපු දේෙන් වෙන හානිය නැති වෙන තරමට අතිශෝක්තියකටපත් වෙනවා. නැත්නම් අතිශෝක්තියටපත් වෙන එක විතරයි අපි උරාගන්නේ. උරාගෙන එකට අපි කොච්චර සිප වැළඳ ගන්නවද, ආලිංගන කරනවද, ආශා කරනවද කියනවනම් මේ එකක් තේරිව නිසා හතරක් ප්‍රතික්ෂේප වෙච්ච බවක් පේන්න තියන්නේ. ඒක ඔක්කොම සංස්කාරයන්ගේ කටයුතු කාරණා. ඊට පස්සේ අර බදාගත් එක බොහෝම දැඩිශේ අල්ලගෙන ඒකත් එක දිග්ග කතා කරන්න පටන් ගන්නවා. කතන්දර ගොතනවා ප්‍රපංච කරනවා අනාගත සැලසුම් හදනවා අතීත සැලසුම් හදනවා ඔක්කොම කටයුතු කරනකොට එන එන චිත්තක්ෂණය පාස මේ අල්ලගත් අරමුණේ තණ්හා භාවයේ වැඩි තරමට මනාප භාවයේ වැඩි තරමට අර රූප ශබ්ද ගන්ධ රස යටපත් කරනවා විතරක් නෙමෙයි එන එන චිත්තක්ෂණේ ඒ රූපෙම නැවත නැවත බැලීමේ ආශාවකින් බැඳිලා ඒක කරගන්න දෙන්නේ නැති කෙනාව හතුරෙක් විදියට සලකලා ඒක කරන්න දෙන කෙනා මිතුරෙක් විදියට සලකලා ඒ රූපේ මනාප විදියට තේරුම් අරගෙන ඒක නිසා ඒක බලා ගන්න බැරි වෙන යමක් මතුවෙන එකට අමනාප විදියට තේරුම් අරන අපේ සංඥාවක් හැදෙනවා මේක සුපසිද්ධිය කෙනෙක් දෙනවා මේක අපිට අ හේතු අහේනී සලසනවා කියලා විශාල වැඩ පිළිලක් ඉතින් ඉහාට එහාට සංඥාවල් වේදනාවල් අර සංස්කාර වලට අදාළ කටයුතු ටික සම්පාදනය කරලා දෙනවා මේ සෑම දෙයකින්ම කරන්නේ pleasure principle සැප වැඩි වීම සඳහා තමයි මේ කටයුතු ටික කරන්නේ ඉතින් ඒ නිසා අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන තැනක වැඩියෙන්ම අල්ලන්නේ වැඩියෙන්ම තණ්හාව දෙන දේ. උනත වැඩියෙන්ම කෙලස් දෙන දේ. උනත වැඩියෙන්ම මාරපාක්ෂික දේ තමයි මේ පහෙන් එක පාරට හිත ඒ නිසා ලැබෙන තියෙන තව හතරක් ඒ යටපත් වීම අපිට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ ਸਰවඥ වුණාට පස්සේ. එකක් තෝරපු නිසා හතරක් යටපත් වෙච්ච බවක් තේරෙන්නේ සර්වඥතා ඥානයකට මොකද හැම පැත්තම සමාන නැත්නම් පූර්ණ සතියකින් ගත කරන නිසා මට මේ පහක් ප්‍රභව තියෙනවා අවස්ථා තියෙනවා මම එකක් තෝරනවා කියලා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසාම එකක්වත් තෝරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ එක්ක පහම ලැබුණා වෙනවා නැත්නම් පහම නොලැබී ගියා වෙනවා මෙන්න මේක තමයි ਸਰවඥාන්ස අපිට දෙන උත්තරේ කොච්චර යෝජනා ආවත් කොච්චර අභියෝග ආවත් එකක්වත් ස්ථිර කරන්න යන්න එපා. ඔය හැම යෝජනාවක්ම කරන්න හදන්නේ මාව ස්ථිර කිරීම හරහා වගලා ගන්නයි හදන්නේ. කොටු කරන්නයි හදන්නේ. අත උන්ට මානව අයිතිවාසිකමක් කියනවා. මොන්න කෙනෙක් මොන යෝජනාවක් කරත් මේ ස්ථිර කරන්න බැඳිලා නැහැ. ස්ථිර කරන්න බැඳිලා තියෙනවා උඹ වාලෙක්. කෙනෙක් කියනවා මම මේක යෝජනා කරන ඔබාසේ මේක ස්ථිර කරන්නම. නැත්නම් යුෂ්මතාගේ වාක්‍යෙම තමයි ස්ථිර කරන්න ඕන කියලා. ඒක ඇත්තටම දඬුවමක්. ඒක ඇත්තටම දාශභාවයක්. ඒ නිසා මේ දේ කරන්නේ අපට කිට්ටුවන්තිය. යමක් දෙනවා විතරක් නෙවෙයි කිට්ටුවන්තය දීලා කියනවා තෝ මේක ඉස්තිර කරලා දෙන්න. නිසා ඒගොල්ලන්ගේ දැඩි ග්‍රහණය බූවල්ලෙකුට වැඩිය හපක්. මකරෙකුට වැඩිය හපක්. ඒ නිසා අපි හිතනවා ඒ ලෙන්ගතුකම කියලා. ඒ නිසා තමයි මේ කරගත්ත මෝඩකමට අන්තිමට පශ්චාත්තාප වෙනකොට වෙන වෙන කාටවත් කියන දෙයක් නෑ. ඒක නිසා ඕනම කෙනෙක් මොන જાති යෝජන ඇහැගෙනල රූප යෝජනා කරනවා, කනගෙනල ශබ්ද යෝජනා කරනවා, ගන්ධ රස පහස. මේ යෝජනාවල මනාපමනාප දෙකක් තියෙනවා. අපේ විඥාණය පැනලා දෙන්න බලන ඉන්නේ. කොයි එකද වැඩියෙන් රසය මොකද්ද වෙන්නේ? අපි දන්නේම නැහැ. ඒ කටයුත්ත වෙලා ඒ කටයුත්ත කෙරෙන ක්‍රියාවලිය දිහා බලනකොට මේ මගේ සුභ සිද්ධියද කරන්නේ නැත්නම් කාගේ න්‍යායපත්‍යද කරන්නේ කියලා බැලුවොත් ඒකාන්තෙම මාර්ගපාක්ෂිකයි. ඒකාන්තෙම කෙලෙස්. මේක දැකපු දවසේ මේ හදිස්සි වෙන ගතිය නිසා, කුලප්පුව නිසා, තක්කමුක්කුව නිසා අපි නොදන්නා ශේෂ්ඨයකට ගිහිල්ලා මේ කාගේද යෝජනාවක් ඉදිරියට කරන්න ගියාට පස්සේ එතනින් එහාට සේරම කර්ම බාටපත් වෙනවා. යෝජනා විස්තර නොකර ඉන්න තාක්කල් තාම කර්ම බාටපත් වෙලා නැහැ. හැබැයි තක්මුක්කුව තියෙනවා. හැබැයි අසහනෙ තියෙනවා. හැබැයි දැවිලි තැවිලි තියෙනවා. නමුත් Tamanට වග කියන්න පුළුවන් නම් ඔක්කොම හැම පැත්තෙම යෝජනා ගේනවා. හැම එකක්ම සිත් ගන්න අසලොයි. නමුත් විනිශ්චය නොකර ඉන්න තාක්කල් අසහනයක් තියෙනවා. හැබැයි මම කර්ම රැස් කරන්නේ. ඒක හරියට කියනවා නම් ඒ ස්වයංවරයකට ලස්සන කුමාරිකාවන් ගොඩක් ඉදිරිපත් කරලා තිනකොට කුමාරෙක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් බලලා එයා වරයක් දෙනවා. මෙන්න මෙයා තමයි මම කැමති කියන්නේ. ඉතින් ඒ ඒ ඒ කටයුතුනේ ඉස්සර සිද්ධ වෙලා තියෙන ගොඩක් වෙලාට ඒ කුමාරයාට ඉඩ දෙනවා. ඒ ස්වයංවරයකට ඉඩ දෙනවා. ඉතින් ඒ කුමාරිකාව හැම කෙනාම තමන්ගේ හැම හැකියාවක්ම පෙන්වන්න හදනවා. මේ කුමාරයාගේ අවධානය ලබා ගන්න. අන්න ඒ වගේ වාතාවරණයක් හැම චිත්තක්ෂණයකම මේ විඥාන කුමාරයාගේ අවධානය ලබා ගන්න රූප කුමාරිකාව, ශබ්ද කුමාරිකාව, ගන්ධ කුමාරිකාව, රස කුමාරිකාව, පහස කුමාරිකාව දන්න 18 නටුන් නටාගෙන දන්න 18 සංනි නටාගෙන ඉදිරියපත් ඉදිරිපත් වෙච්ච ගමන් විඥානේ අම්මේ අම්මා අප්පාවත් දීපු නැති ලොකු දෙයක් කියලා දකින්නකොටම පැනලා අල්ලපු ගමන් එනනේ අර ගිනාව යෝජනා ඉස්තිර කරපු ගමන් එතන සියලුම ගනුදෙනු මෙයාගේ account එකට වැටෙනවා නැත්නම් මේ කර්මයට වැටෙනවා නමුත් කාතරද පුළුවන් වෙන්නේ විඥාණයට මේ ස්වයංවරය දිහා බලලා විනිශ්චයක් නොකර හිටියොත් තාම කුමාරියෝ 6 දෙනාම කුමාරයා තියෙනවා. මට වෙලා තින්නේ මේකත්. එක එක්කත් ඒක වෙනවා. එක එක්කත් තෝරන නිසා ඕන කෙනෙක් එක්ක ඕන වෙලාවක සම්බන්ධ වෙන්න මට පුළුවන්. ඉතින් බැදපු කට්ටිය හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කරයි කියලා. හැබැයි දා මගුල් දවස රාය විතරයි එහෙම හිතන්නේ. ඊට පහු වෙනකොට මෝඩකම තේරෙනවා. මම මේවා කියන්නේ වනම් පොත්වල තියෙන ඉඳසර නෙවෙයි මේ ටිකක් මේ මතක් වෙයි කියලා ඉතලා. හොඳ නෑ ඔවා කියන්නේ. ඉතින් මේ ස්වයංවරයේදී මේ විඥාණය ගන්න විනිශ්චය මොනම විදියකින්වත් කල්ැතුව කියන්න බෑ. ඒකේ කාන්තෙම සැපේ වැඩි කිරීමට ගන්න තීන්දුවක්. ඒකට අත්ත ළඟ ඉඳගෙන උදව් කරන්නේ සංස්කාර ටික. සංස්කාර කියලා කියන්නේ ඇබ්බැහි. සංස්කාර කියලා කියන්නේ විඥාණයට ගැළපෙන විදියට මේක සකස් කරලා පෙන්නනවා. එහෙම නැත්නම් මේ මේ රූපලාවන්‍ය පැත්ත. එහෙම නැත්නම් මේ අංග සංස්කරණය. එහෙම නැත්නම් මේ ආලවට්ටම. මේ හැම දෙයක්ම ඇති හැටියට කියලා විඥාණයට ඉදිරිපත් කරන්න දෙන්නෙම නැති විදිහට කොයි එකත් ආලවට්ටමකට දාන එක රූපලාවන්‍යයකට දාන එක හැඩ වැඩ කරන එක සංස්කරණය කරන එක සකස් කිරීමේ කටයුතු තමයි සංස්කරණය කරන්නේ සංස්කාරක කරන්නේ ඒකට කුරුඳි ඥානන්ද සාංශය කියන මේක ඉස්සලා මේ වචනේ ආවේ අංග සංස්කරණය වේදිකාවට යන කිසිම නළුනිලියෙක් ස්වභාවයට යන්නේ නැහැ ඒගොල්ලෝ විස්කෙන් වීමක් කරනවා ඒ විස්කෙන් වුණාට පස්සේ තමයි සාමාන්‍ය දේ නාටකමක් වටපත් වෙනවා. මෙන්න වෙස් කැන්ීමේ කටයුත්ත කරන්නේ සංස්කාර. ඉතින් මේක තමයි අපි නිර්මාණශීලීත්වය කියලා කියන්නේ. මේක තමයි අපි ලෝකේ ප්‍රගමණය කියලා කියන්නේ. නවමු අදහස් කියලා කියන්නේ මොකද මේ වඩාත්ම කාමයේ දනවන නැත්නම් වඩාත්ම ද්වේෂයේ දනවන දේවල් හොඳට නිර්මාණය කරන එකනට අද ලෝකේ ඕන තැනක ඕනෙම සුසස්ත්‍රඥාවක් ලැබෙනවා. හැබැයි ඒකාන්තේ මෙයා මාර්ගපාක්ෂික වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම කෙලස් පෝෂණය කරන්න ඕනේ. එතකොට විඥානේ මොකක්වත් නැතුව අර පුදනකොටම කාපියකා කියලා සංස්කාර දෙන දේ මෙව කරලා ඊට පස්සේ විඥානයේ ගන්න අදහසක් මම සියල්ල දැකලයි කරන්නේ මම ප්‍රත්‍යක්ෂ කරලයි මේ කතා කරන්නේ මම දැකලයි මේ කියන්නේ මම අහලයි මේ කියන්නේ කියලා එයා ඊට පස්සේ සම්පූර්ණ අර සීමිත දැනුමින් සම්පූර්ණ ලෝකයක්ම වල ඒක ඒක තුල එයා සදාචාරයක් හදාගන්නවා ඒක එයාගේ සදාචාරය ඒක තුල එයා සමාධියක් හදාගන්න. ඒක එයාගේ සමාධිය. ඊට පස්සේ එයා ඒක තුල ප්‍රඥාවක් හදාගෙන ඒක ලදින දැන් මට සමාධියක් තියෙනවා, සීලයක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මේ විඥානයේ විසින් මවන ලද්දක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපේ මගේ විඥානයේ මට අර්ථකථන දෙන්න හදන සදාචාරයද ලෝකෙම බාර ගන්න සදාචාර නැත්නම් සර්වඥාන්සේ අදහස් කරන සදාචාරය. එතැන් මේ මම කියන මේ සමාධියද මම හොයාගදාගත්ත සමාධියද මේ ලෝකෙටම පොදු සමාධිය නැත්නම් සරුවචනස කියන සම්මා සමාධිය. එතන මේ මම දන්න දැනුමද බුදුහාර කියන සම්මා ප්‍රඥා නැත්නම් සම්‍යක් දෘෂ්ටිය කියලා විනිශ්චය කරන්න අපිට කවදාකවත් වෙලාවක් හම්බ වෙන මොකද විඥානේ දෙකක් දෙන්නේ නැහැ. එයා පෙන්වන්නේ මම හොඳටම අත්දකලා මේ කියන්නේ. මම හොඳටම ප්‍රත්‍යක්ෂ කරලා සාක්ෂි වෙන්නේ. ඔක්කොම නමුත් විඥානේ දන්නේ නැහැ Taman ළඟට එන සෑම තොරතුරක්ම සංස්කාර හරහා පෙරලෙනවා. ඒ නිසා විඥානය කියලා කියන්නේ හිතන සංස්කාරය කියලා කියන්නේ විඥානයේ දරුවෙක්. චෛතසිකයක්. එතන එක චෛතසිකයක් විතර ගන්නවා නම් චේතනාව කියලා ගන්නෙ. නමුත් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දෙලා තියෙනවා වේදනා සංඥා ඇර ඒතර චෛතසික 50ම මේ සංස්කාර කියන වචනේ සඳහන් වෙලා තියෙනවා. ඒ සංස්කාරවල ප්‍රධාන පන්ති මොනිටර් වගේ ඉන්නේ චේතනාව. ඒ නිසා අපේ චේතනා තමයි ඊගාව චිත්තක්ෂණයට විඥාණයට සම්බන්ධ වෙන්න ඕන දේවල් කල්ැතුවම තීන්දුව කරලා තියනවා. එහෙම තීන්දුව කරාට පස්සේ විඥානයේ ඒ ටික ඔක්කොම සමස්තය වශයෙන් අරගෙන සත්‍ය වශයෙන් අරගෙන එහෙම නැත්නම් ප්‍රകൃතිය වශයෙන් අරගෙන ඇත්ත වශයෙන් අරගෙන කතා කරාට විඥානේ දන්නේ විඥානේ ළඟට ඇවිල්ලා තියෙන්නෙම සත්‍යයෙන් එක්ක පහෙන් එකයි. බොහොම සුළු කොටස ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව තමයි විඥානය කරන්නේ. ඊට පස්සේ විඥානයේ මවන දේ තමයි නාම රූප කියලා කියන්නේ. විඥානය ඊට පස්සේ තමන්ගේ විනිශ්චය දෙනෝනේ මේ ටික මෙහෙමයි මේ ටික මෙහෙමයි මේක සපයි මේක දුකයි මේක සෝහිතකාමී මේක මිත්‍රයා මේක තරහකාරයා ඔක්කොම ඇවිල්ලා ඒ විඥානයේ දෙන විනිශ්චය අර සීමිත සාක්ෂි ප්‍රදේශයකට සීමා වෙලා තියෙනවා. ඒ නිසා අපට මේ සංස්කාර විඥාන නාම රූප අතර තියෙන මේ සම්බන්ධතාවය දිහා බලනකොට ඒ විඥාණය ඒකට ඇබ්බැහි වෙලා ඒ ක්‍රමයට කල්ප කියලා කෝටි ගාණක් එක දිගට ඇවිල්ලා තියෙන නිසා විඥාණයට දැන් සංස්කාර නැති වෙනකොට එයා පුදුමාකාර අසර තත්ත්වයකටපත් වෙනවා. එයාට මේ ගොඩපෙරෝ දෙන්න යාගේ ආරච්චිලයි නැත්නම් යාගේ පියන් මෙතනම් පියන් නෙවෙයි සීසී විදියට වැඩ කරනවා. චීස් ක්ලාක් එයා තමයි ලොක්කට කියලා දෙන්නේ. ලොක්ක චීෆ් ක්ලාක් දීපු දේවල් රසක් කරන දිහා බල්ලා නෙවෙයි. චීෆ් ක්ලාක් සයින් කරලා තියෙනවා මෙයා සයින් කරනවා. ඉතින් ඒ චීෆ් ක්ලාක් ඒ තරම් අදහගෙන තිනවා බුදුහාමුදුරුවෝ මෙතන චීෆ් ක්ලාක්ටයි ගහන්නේ. අපි තේරුම් කරගත්තා කාය සංස්කාර නතර කරලා චිත්ත සංස්කාර නතර කරලා විඥානයේ කෙරේ යන තොරතුරු ඔක්කොම නතර කරනවා විඥාණයට කරලා දෙන ඒ ආවතේවකන් නතර කරලා විඥානයේ තනි වෙනකොට වක්කාර කරනවා බය වෙනවා අසරණ තත්ත්වයටපත් වෙනවා සහල වෙනවා දාඩිය දානවා ඒකාකාරී වෙනවා නින්දට වටනවා මොකද කවදාකවත් විඥාණයට මේ සංස්කාරයෙන් ලැබිච්ච සහයෝගය අඩුපාඩු වෙලා නැහැ. සර්වඥාන්සේ මේ සංස්කාර අඩු කිරීම සඳහා ක්‍රම කීපයකට ඊයේ කතාවට එකතු කරන්න ඕන ටිකක් අපි කායික දුස්චර්ච නැතර කිරීමෙන් කයෙන් වචනෙන් සිදුවෙන ඒ ටික සීලය කියලා අයින් කරගන්න. ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් වශයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතු උද්දච්ච කුච්ච කියන අර කාම සංඥා ටික රූප ආරමණකට හිත තබා ගැනීමෙන් අයින් කර ගන්න. අයින් කරලි ඉවර වෙලා ඒ මට්ටමේ ඒ මට්ටමට යනකොට ඒ යෝගාවචරයට තේින්න පටන් ගන්නවා කයෙන් හිතාමතා ක්‍රියා නොකලට සතියෙන් බලන හිටියොත් අඩුපාඩුවක් නැතුව ක්‍රියා වගයක් සිද්ධ වෙනවා. කයේ කිසිම අඩුපාඩුවක් නැතුව මොනවාදෝ ක්‍රියා වගයක් සිද්ධ වෙනවා. ඒ වගේම වචනය හිතලා කතා නොකරට වචනේ බින්දි නැති වුණාට මහමුද රැලි වගේ ඇතුලේ කොච්චරවත් ගොජයක් වැඩ කරනවා. ඒ විතක ਵਿਚාර දිකටම වැඩ කරනවා. ඊට පස්සේ මේ දේ කයේ ක්‍රියාකාරීත්වය වගේ මේ වචනයේ සිටින විතක්ක ਵਿਚාර ක්‍රියාකාරීත්වය කාය සංස්කාර වචී සංස්කාර වශයෙන් ਸਰවචනාංශේ අඳුනගෙන තියෙනවා. මොකද ඒගොල්ලත් එක තමයි මේ භාවනා ලෝකේ ගත කරන්න වෙන්නේ. ඒ කාය සංස්කාර සංසිඳ වීම තමයි මේ ආනාපාන සංසිඳ වීම සමාන්තර කරලා පෙන්නන. ඒක ਸਰවචනාංශ සඳහන් කරනවා. ආනාපාන ධ්‍යාම ලක්ෂ කෝටි වාරයක් බලන්න අනේකත අනන්ත අප්‍රමාණ බාධක මැද. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ඉතේ වේදනා දැනෙනවා හිතවිලි එනවා নানা ප්‍රකාර දේවල් තියදී ආනාපානේ බලන හිටියොත් ආනාපානේ සංසිඳනකොට අර වීතික්කම කෙලෙස් විතරක් නෙමෙයි කයේ සිටින ක්‍රියාකාරකම් වල නැතිවීම කොච්චරද කියනනම් කයක් නැති මට්ටමට යන කම්ම අඩු කරන්න පුළුවන් ඊට පස්සේ ආරමුණට හිත නැංවීම මෙනෙහි කිරීම ආදී වශයෙන් භාවනාවේදී සම්‍යක් ක්‍රමයටත් අපි මේ විතක්ක ਵਿਚාර පාවිච්චි කරනවා එහෙම නැත්නම් මේ හිත වාචාලකමක් විදියට දොඩමලුකමක් විදියට ඇතුළත කචකචයක් යනවා. ඒක හසුරවන්න ඕන නිසා තමයි අපි අරමුණටම හිත නැංගීම වශයෙන් විතක්කේ නාසරණ දාලා කුර ගහලා කීකරු කරගත්ත ගොනික් වගේ පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ඉවරලා අන්තිමට මෙනෙහි කරන්නේ නැතුව අරමුණ බලන්න ඉන්න පුළුවන් වෙනකොට එහෙම නැත්නම් අරමුණේ ආශ්‍රව ප්‍රසවාස දෙක වෙනස් කරගන්න බැරි තරමටම ආශ්‍රව ප්‍රසවාස දෙක තුනී වෙනකොට විතක්ක ਵਿਚාර අපිට සේවයෙන් පහ කරන්න පුළුවන්. පහ වෙනවා. ඒක හැලෙනවා. හැලුණට පස්සේ යෝගාවචරය මේ කාය සංස්කාර වලට ඉඩ නොදී වචී සංස්කාර වලිමුත් මිදෙන වෙලාව වෙනකම් බලන ඉඳලා ඒකමුත් එහෙම අයි වුණාට පස්සේ එයාට මේ දෙකේම දක්ෂ වෙච්ච කෙනාට පමණ මේ සංස්කාර වල අන්තිම අඩියේ තියෙන මේ චිත්ත සංස්කාර කියන සංඥා වේදනා දෙක පේන්න පටන් ගන්නවා. ඒසොට යෝගාවචරය හරියටම අලුත් ගල්ලෙනක දොරක් කරගත්තා වගේ ගල්ලෙනකට ගියා වගේ අලුත් ශේෂ්ත්‍රකට ගියාට පස්සේ මනෝලෝකේ එහෙම නැත්නම් අඩනින්දේ අදහීනේ ලෝකයකට එනවා දැන් කියන්න බෑ මේක මනෝමය දෙයක්ද ප්‍රත්‍යක්ෂද්ද කියලා. මෙතින් යනකොට මානසික අසහන තියෙන කෙනෙක් ඉන්නවනම් පිස්සු හොඳ එක හැදෙනවා. නැත්නම් පිස්සු ඩබල් වෙනවයි කියලා එක තියෙනවා. පිස්සු ඩබල් වෙන එක වෙන්න පටන් ගන්නවා. මොකද අර මනසේ තියෙන ස්වරූපේ පේන්න පටන් අර ගන්නවා. හැබැයි හුඟක් වෙලා තියෙන්නේ ওই මට්ටමටත් යන්න බෑ මානසික ආබාධ තියෙන කෙනෙකුට. ගියත් ඔය හීනමාන මහා ආදිමාන වගේ තියෙන කෙනෙකුට මුතරින් එහාට යන්න බෑ මොකද තමන්ගේ වමනේ කරපු එක දැක්කා වගේ ඒ යට තට්ටුව පේන්න පටන් අරගන්න. කායික සහනයක් තියෙන කෙනාට යන්නත් බෑ. ඒ නිසා මෙතෙන්ට යන්නමත් හොඳ පිං ඇති කෙනෙක් වෙන්න ඕන. මොනම ජීවිතයේ මේ හීනමානයක් වෙන විදි මට්ටමට කායික මානසික අඩුපාඩු තියෙන කෙනාට මෙතෙන්ට යන්න බෑ. ගිය කෙනාට වුණත් මොනම තාලෙන්වත් අදාහ ගන්න බෑ. භාවනාකින් දැන් ගිහිලා අතරපු තැන. මොකද කිසිම සංඥාවක් නැහැ. මාලිමය යන්ත්‍රයකුත් නැහැ. විශාල ප්‍රදේශයක් මොනම සලකුණක්වත් හොයන්න බෑ. හැබැයි යාට එක වාසියක් තියෙනවා. මෙතෙන්ට ආපු පාර මතකයි. සතිය අඛණ්ඩව තිබුණා නම් මෙතෙන්ට ආපු පාර මතකයි. ඕනේ නම් සතියෙම ඉඳගෙන මේකට කලබල වෙලා සමාධිය කඩා ගන්නත් පුළුවන්. සතිය කඩා ගන්නත් පුළුවන්. නැත්තම් හොඳට දැනුවත් වෙලා හොඳට ලෑස්තිලා ගියොත් මේ අරමුණු නැති වුණාට යන්නේන පාරක් නැති වුණාට සතිය තියෙනවනේ. උන්න සමාධියක් තියාගෙන ඉන්න පුළුවන් කියලා. එයා අනාරම්මන සතිය, අනාරම්මන සමාධිය, අනිමිත්‍ය සමාධියක් කියලා අලුත් පැත්තකට හැබැයි පේන්න පටන් ගන්නවා. එතකොට ලෝකේ මේ හිතලුවක්ද සත්‍යක්ද කියලා හිතා ගන්න බැරි තරම් নানা ආකාර රූප જાති මත වෙනවා, নানা ආකාර ශබ්ද જાති මත වෙනවා, ගන්ධ රස පහස ගොඩාක් දේවල් හීනෙකට ගිහිල්ලා හීනෙකදී දේවල් මත වෙනා වගේ. ඉතින් රතු වෙන පටන් අරගත්තට පස්සේ යාට අර ආශාව ප්‍රසාර සංසිද්ධවකෝ විතක්ක ਵਿਚාර සංසිද්ධ ක්‍රමයේම තමයි තියෙන්නේ මේක දිහා බල්ල ප්‍රතික්‍රියා නොකර මේකක්වත් මම මාගේ කියා ගන්න නැතු. එහෙම බලහින්නකොට ඒව එහෙම තුනී වෙන්න පටන් ගන්නවා. ඒවා අපේක්ෂා කරන්නේ ඒ ගේන හැම යෝජනාවක්ම මේ හිතෙන් ස්ථිර කරයි. ස්ථිර කරපු ගමන් එයා අලුතෙන් සංස්කාර රැස් කරනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ යෝජනා මොනවා ගෙනාවත් මොකක් ගැනවත් විනිශ්චය කරන්න යන්න ඕනේ කියන්නේ. ඕක නැවත නැවත බලලා තමයි විනිශ්චය කරන්න තියෙන්නේ. ඔයාගේ නාටකම දිගට නටාගෙන යන්න මම බලාගෙන ඉන්නවා කියලා. ඒක හරි අමාරු. ඒක හරි අමාරුයි මොකද මෙතෙක් කල් අපි පුරුදු කරලා තියෙන්නේම ඒ ප්‍රතික්‍රියා කරන මනසක්. ඒක නිසා ඒක ලේසි සද්ධාව තියෙන කෙනාටද ඒක තියෙන ප්‍රඥාව තියෙන කෙනාටද ඒක ලේසි සමාධිය තියෙන කෙනාටද ඒක ලේසි වීරිය තියෙන කෙනාටද කියලා කොහොමඩක්වත් කල්යතෝ කියන්න බෑ. නමුත් ඥානාංශي බොහෝම මෛත්‍රී බොහෝමත්ම ඉවසිල්ලෙන් නැවත නැවතත් කියනවා ඔතෙන්ද පැමිණීමම ලොකු දෙයක්. නමුත් දැන් අභියෝගයක් තියෙනවා. ඕකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා. ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට ওই වේදනා සංඥාවල නැතිවීමක් නෙමෙයි ගණන් නොගැනීමක් සිද්ධ වෙනවා. වේදනා දිගටම තියෙනවා. හැබැයි තමන්න තියෙනවා දරාගෙන ඉන්න පුළුවන්. নানা ප්‍රකාර සංඥා එනවා. මේ දිවියෝ කතා කරනවද, මරිච්ච අම්මවිලා කතා කරනවද, නැත්නම් රුවන්වැලිසෑය රැස්සී දෙනවද, ඔක්කොම තියෙනවා. ඒවට සංඥා පටවන්න ගියොත් එක පාරටම කතා ගෙතෙන්න පටන් ගන්නවා. අරකයි මේකයි ගැට ගහගෙන. ඉතින් ඒවා තමයි නව කතා කියලා කියන්නේ. ඕනනම් නවකතා නැතුව ඒක නතර වෙලා ඉන්න පුළුවන් නතරලා ඉන්නකොට දැන් විඥාණයට ආහාර නැහැ විඥාණයට ආහාර එන්න නම් කර්ම රැස් වෙන්න ඕනේ මොනවා හරි ව්‍යාපාරයක් තියෙන්න ඕනේ දැන් අපුත්‍ර ජානස කර තිනේ පීතික්‍රම කෙලස් සීලෙන් නතර කරලා විතක්ක ਵਿਚාර එහෙම නැත්නම් කාය සංස්කාර මේ තමගේ අසීමිත භාවනාවෙන් නතර කරලා ඊගාවට එන මේක හිතවිල්ලක්දෝ සත්‍යක්දෝ හිතලුවක්දෝ ප්‍රත්‍යක්ෂක්දෝ කියන තැනට ගිහිල්ලා ඒ දිහා බලනකොටත් මුලදී නම් ඒක ලෝකයක්ම මවලා පෙන්නනවා. නමුත් යෝගාචරය කරලා කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් සැක කරලා කොහොම හරි මේක බලන්න හිටියොත් මේවා පුළුවන් තරම් එnde end end end වියකෙන්න පටන් ගන්නවා. විවර්ණ වෙන්න පටන් අර ගන්නවා. නිරුද්ධ වෙන්න පටන් අර ගන්නවා. පටන් අරගත්තාට මොකද ඉවරයක් වෙන්නේ ඒක නිකන් ඔය කොච්ච තම තම කොච්ච තම තම නිකන් සර්පෙක් මැරෙන වෙලාවක වගේ උට ගහලා බෙල්ල පොඩි කරලා දැම්මත් ඔහේ වැටිලා ඉඳලා ආයෙ ටිකක් වෙලා නලිනවා ආයෙ පණ යනවා ආයෙ නලිනවා ඔය වගේ කීපවතාවක් මේකේ අන්නේ කීපවතාවක් යනකොට අන්තිම හරියට යනකොට වගේ නැත්නම් යාගේ අන්තිම පණ ඇදගෙන යනකොට විතර තමයි තේරෙන පටන් අර ගන්නවා මේ එකක්වත් මගේ න්‍යාය පත්‍රෙත් නෙමෙයි මේකක්වත් මම ලෑස්තිලා ආපු දේවලුත් නෙවෙයි. නමුත් මාව මේකට ඇද ගන්න හදන හැටි. මාව මේකට මම මම ලව්ව මේක යෝජනා ඉෂ්ටිත කර ගන්න හදන හැටි. මාව වශී කර ගන්න හදන හැටි. මාව වගල ගන්න හදන හැටි වුණනම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. දුර්ල මනසක් තියෙනවා නම් කොයි වෙලාවෙ හරි මේකට කොක්ක ගහගන්න. කොක්ක ගහපු ගමන් වදිනවා. අල්ලපු ගමන් අහුවෙනවා. ඉතින් ඒක දිහා ඒ බලාන සිටීමේදී ඒ විරාග නිරෝධ ආදි වශයෙන් මේක විරංජනේ වෙද්දී නිරුද්ධ වෙද්දී මේක බලාගෙන ඉන්නකොට ਸਰවචනාංශේ මතක් කරලා තියෙනවා විශේෂයෙන්ම ඒ වගේ ගැඹුරකට ගිය කෙනෙකුට නම් ඒ බණ සම්බන්ධ කරගන්න පුළුවන් ඒ වගේ වෙලාවල් වල කායික දුස්චරිතත් නැහැ තමන් දන්නවා මේ මම සමාදන්ව සිල්පද රකින්නේ කියලා. ඒ වගේම මනසෙත් නීවරණ මට්ටමේ කාමච්ඡන්ද නැහැ. ඒ දෙකම නැති වුණාට මේ ගොජයක් නතර. මොකද්දෝ වේදනා වගේක් මොකද්දෝ සංඥා වගේක් සමාටික දරා ගන්න පුළුවන් නමුත් නිකන් මල කිඹුලා කනවා වගේ නෙමෙයි මේක කොහිල කටු ඇහෙනවා නලියන වෙලාවේදී ජයන්ති සඳහන් කර තිනේ යංච චේතේති යංච පකප්පේති යෝච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය මේ වගේ වෙලාවල් වල කවුරු හරි මොකක් හරි හිතුවොත් මේක මම දැනගන්න ඕනේ මේක ඉස්සරහද පස්සත් දන්න කියලා ඒ චේතනාව හොඳටම ඇති කියලා. ප්‍රකප්පේදී මේක ප්‍රකල්පනාවට වලක් කරනවා මම මේක හිතත් කරන්න ඕනේ නැත්නම් කාටට කියලා දෙන්න ඕනේ මේක පොතක ලියා ගන්න ඕනේ ආදි වශයෙන් අර හොඳටම තැම්පත් වෙන වෙලාවේදී අපි ප්‍රකල්පනාවක් දැම්මනම් නැත්නම් අනුසයක් එනවනම් ඉන්නේ ඒ පුංචි චේතනා පුංචි ප්‍රකල්පනා නැත්නම් මේ අනුසේ ධර්ම තමයි විඥාණයට එකම පෝෂණය ලබන්නේ. එතකොට විඥාණය ඒක මත ස්ථාවරය ලබනවා. යමක් හිතනවද? යමක් පතනවද? එහෙම නැත්නම් ඉබේම තමන්ගේ පුරුද්දට අනුසේ වශයෙන් මතුවෙනවද? නැත්නම් ක්‍රියාකාරකමක් ඒ ඕනම දෙයක් විඥාණය බලා ඉන්නවද? අර කංගේ ගහගෙන යන මිනිහා පිදුරු ගහේ තෙල්ලෙන්න වගේ ඒ තුنين අල්ලන්නේ. ඉතින් බුදුදහස කියනවා බුදුදහස ඒ කෙනාට මතක් කරනවා ඒ නිසා කරුණා කරලා ප්‍රාර්ථනා කරන්න එපා. චේතනා කරන්න එපා. අදිෂ්ඨාන කරන බලය මෙතෙන් ආවට පස්සේ චේතනා ගොජ්ජ දානවා. ඒක නිකන් මේ පැනලා දෙන්න හදනවා. නමුත් දැනගෙන යන්න මේ හැම හැම චේතනාවක් ප්‍රතිම ප්‍රපංච රාශියක් ගොඩ නැගෙනවා. මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා වෙච්ච ගමන් දිග කතා ගොඩක් ඇති වෙනවා. ඉවරයක් නැති තරංග රාශියක් ඇදෙන පටන් ගන්න නිසා සී හික්මීමේ අන්තිම හික්මීම තමයි මේ තරමටම අඩබණ කරගත්ත විෂමරාගත්ත විඥාණයට තවත් පෝෂණය නොදීමට නම් චේතනා නැත කරන්න. එහෙම නැත්නම් කියනවා සංස්කාරවල තියෙන අන්තිම කටකම මොනවා හරි චේතනාවක් ඒක නේද. ඊට පස්සේ බුදුන් කියනවා යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොත විඥානසතිතිය. ඒකට හිත කල්පනා කරන්න පටන් ගන්නවා. මොනවා හරි හිතනවා අතීත අනාගත දෙයක් නැති කෙනෙක් ගැන නැති තැනක් ගැන. ඒ හැම දෙයක්ම විඥාණයට යම් වෙලාවක යස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්හේ ආයතින් පුනබ්බවෝ හෝති. යම් තැනක විඥානේ ඇඟිල්ල ගහගත්තනම් මුලක් අල්ලගත්තා නම් ඒක වැඩුණා නම් ඒ මතින් ඊගාව චිත්තක්ෂණය හදනවා. මම මේ අණුව තමයි ඊගාව චිත්තක්ෂණය හදන්නේ. ඒක තමයි ඊගාව භවයේ වෙන්නේ. ඊට පස්සේ පුනර්භවයේ දිගින් දිගට දිගින් දිගට අර අච්චර තුනී කරගත්ත දේ ඉඳලා ඒ ඉතුරුචි පුංචි ලේෂ මාත්‍රෙන් ආය සංසාරයක් හදනවා. හදනට පස්සේ තියාට ආයශරයක් අර පීතිකම කෙලෙස ඕන වෙලාවක ඉන්න පුළුවන්. පරිඋත් ทาน කෙලෙස ඕන වෙලාවක ඉන්න පුළුවන්. තාමේ අනුසය කොහොමදක් තියෙනවා. ඉතින් ඒකවට තේරෙන්න පටන් ගන්නවා හෝදෝද මඩේ දෙමිල්ල තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විඥාණය තේරුම් අරගෙන මේ අන්තිම හොරමුලේ ප්‍රධානම නායකයා අන්තිම මායාකාරයා කියලා. එයාට මෙතෙන්ට එනකම් භාවනා කරත් ඒ යෝගාවචරය මෙතෙක් දේවල් කරන දේවල් මෙතනින් යහට තියෙන නොකරන දේවල්. යමක් නොකර සිටීම, චේතනා නොකර සිටීම, ප්‍රකල්පනා නොකර සිටීම. ඒක ලේසියි. අපිට ඕන ශිල්පයක් ඕන දක්ෂකමක් කරන්න පුළුවන්. අපිට ඇත්තටම හැම ශිල්පෙටම හැකියාව තියෙනවා. අපි පුරුදු කරනවා. නමුත් මේ දන්න ශිල්පේ පෙන්වන්න නැතුව ඉන්න ගියා. මරනවා හොඳයි. මේ තමන්ගේ තියෙන වැඩ කෑ ටික පෙන්වන්න නැතුව ඉන්න වුණොත් මරනවා හොඳයි. මොකද ඒ නිකන් මේ හැම පෙට්ටිය දාන්න මේව රැකගෙන තියෙන ඉතින් අපි වැඩේම ණයා පෙනේ පුම්බන්න බලාගෙන වැඩ වැඩ පෙන්වන්න. මේ වැඩ වෙන්නීම හරහා තමයි විඥානේ අවස්ථාව ලැබෙන නිසා බුදු දනචා අතෙන් ගියාට පස්සේ රහසින් කණ්ඩ කරලා කියනවා ප්‍රකල්පනා කරන්න එපා චේතනා කරන්න එපා එතකොට ඔබට තේරෙයි මේ අනුසය මොන මොන ආකාර වලින් Taman අරයට සම්බන්ධ කරනවා අතීත සම්බන්ධ කරනවා කාලයට සම්බන්ධ කරනවා සම්බන්ධ කරමින් අර ගినాපු පුරුදු ඇබ්බැහි කර්ම නානා ප්‍රකාර වංචනික ක්‍රම වලින් චපල ගති වලින් ෂට ගති වලින් මේක මේක මානව හිතවාදී වැඩන්නේ. මේක අනුකම්පාවනේ. මේ අනුන්ට සේවයක් නෙමෙයි කරන්නේ. ඒ නිසා මම මේ ලෙඩ නොවී ඉඳනේ බලන්නේ. මම මේ මැරෙන්නේ නැතුව ඉඳනේ බලන්නේ. මම නිඳා නොලබ ඉඳනේ බලන කියලා පුදුමාකාර විදිහට ටෙම්පරාදු වේදම තමයි දෙනවා. ඇත්තටම කියනවනම් මේ කර්ම සාමාන්‍ය ලෝකේ බලනකොට හොඳ දේවල්. නමුත් මෙතන විඥානේ පාවිච්චි කරන්නේ මුක්කක් හරි ජීසුලියක් ඇති කරගන්න. මුක්කක් හරි අනාකූල ප්‍රවාහයේ ආකූල භාවයක් ඇති කරගන්න. මොකක් හරි පෑදිටියට බොරක් දාන්න මේ මොනවා හරි දුර්ලකමක් කරා ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙච්ච ගමන් ඒකට දහසකොත් එකක් ආවඩායි බෝන් කියන්නේ කෙලෙස් රාශියක් එකතු වෙලාගෙන ඇත්තනේ නම් එහෙම තනියම නිවන් දක්නට වැඩිය කොච්චර හොඳද? තව කෙනෙකුට මේක කියලා දෙන්න නැත්නම් අම්මට තාත්තට කියලා දෙන්න නැත්නම් ආදි වශයෙන් මේන හැම දෙයක්ම දිහා බලනකොට පේනවා මේ හැම එකකම විශාල සමාජික ආර්ථික සදාචාරත වටිනාකම තියෙන හැබැයි ක්ෂණය පන්නන. උපයාගත්ත ක්ෂණ සම්පත්තිය පන්නන. හරි සමාජික වටිනාකම් තියෙනවා. අන්න ඒක තියා බලනකොට තේරෙනවා මේ ක්ෂණයක් උපේනවා කියුවාම සිළුව මාර්ශනක පරදවන්න. එහෙම නැත්නම් ක්ෂණයක් උපයන්න බෑ. ඒ ක්ෂණයක් උපයන්න යනකොට අපේ හැම හැකියාවක්ම අපිට නරකට හිටිනවා. අපේ හැම කීර්තිරාවයක්ම නරකට හිටිනවා. අපේ හැම හැකියාවක්ම දක්ෂකමක්ම අපලෙට හිටිනවා. එනිසා හැකියාවල් තියාගෙන ඒක කියා පාණ්ඩ නැතු, පෙනේ පුප්පණ්ඩ නැතු. හංගගෙන ජීවත් වෙන්න සාමාන්‍ය ලෝකේ දන්නේ කරාට තේරෙනවා මේ හැකියාවල් තියෙන්න ඕනේ මගේ සුභ සිද්ධියටයි. මගේ අතවාසියට නමුත් දැන් මගේ හැකියාවල් වලට මම දාස වෙලා. මට ඒක නොකර ඉන්න බෑ. ඒ නොකර ඉඳීමේ හැකියාව බලන්න පටන් අරගත්තොත් ඒ අනුසය කෙලෙස් වලටත් ඍජුව හෝ වංචනිකව ක්‍රියාත්මක කරන්න බැරි වෙනකොට ඉතින් මේ විදිහට බුදුහාමුදුරෝ උපදෙස් දීලා කවුරු හරි ඒ වෙලාවේදී හොඳ නරක හරි වැරදි පනා පමනාම තේරුමක් නැතුව මේක තිහා ඇස්සත්තේ අන්දෙක් වගේ බලාගෙන කන් ඇත්තේ බීරෙක්සේ අහගෙන මෙව්වා ඇකනාසී දිවැත්ති නමුත් මුතේ නැති කෙනෙක් වගේ ඥානෙ නැති කෙනෙකුගේ බලায়නකොට තියෙනවා බුදුරජාණන් වහන්සේ කාගවත් උපදේශ රහිතව මෙතෙන්ද ගිහිල්ලා මෙතනදී මේ විනිශ්චය ගන්නවයි කියන එක මානව ඉතිහාසයේ මොන්න තරම් වැදගත් සම්දිස්ථානයක්ද කියලා. පරිණාමයේ කොච්චර වටින සම්දිස්ථානයක්ද මොකද නැත්නම් මේක කලින් ප්‍රෝග්‍රෑම් කරපු තාලෙට අනිවාර්යෙම චේතනා බහුල ප්‍රකල්පනා බහුල අනුශේ බහුල තැනකට අවිලා දැන් වැඩේ හරි කියලා හිතලා ඊගා චිත්තක්ෂණයට ආයෙ කෙලසිලා. ඒ නිසා සරුවච්චන් වහන්සේ කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ යම් කිසි කෙනෙක් ඉතින්ද යන්නත් ඕනේ උපදේශ ලැබලා තියෙනත් ඕනේ වරදින්න ඕනේ. ආයෙත් යන්න ඕනේ ආයෙත් උපදේශලා තියෙන වරදින්න. ලක්ෂ කෝටි වාරයක් වැරදෙද්දිත් ඒ කෙනා ඒක නැවත කරනවා නම් ඒ කෙනාට සරුවච්චන් වහන්සේත් වදිනවා. ඈත ඉඳලා වඳිනවා අනේ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිස මොනවාවත් ලබන්න නෙමෙයි කරන්නේ දැන් සාමාන්‍ය ලෝකයා එවැනි කෙනෙකුට ලොකු සංස්කෘතියක් කියලා පිළිච්ච padikkamakකට තරම්ව සලකනවා. භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා මේ මෙවනසට නිදහහට ලක් කරන ඒ කරන හරියක් කරන බෞද්ධයෝමයි. සාදාකත් එක බෞද්ධකෙ වෙන්නේ ඒ කියලා පිළිච්ච padikkamakකට තරම්ව සලකන්නේ. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඒ කෙනාට කරන්න දෙයක් නෑ. යාම මේ සටන දිනා ගන්න ඕනේ. නමුත් ආශිර්වාද කරනවා. සාදු කියනවා. අනේ මේ මනසට යන්තම් ඒ සීලේ පිහිටනවා දැන්. සමාධිය පිහිටනවා. ප්‍රඥාව පිහිටනවා. සුතුමි ඥානෙ පිහිටනවා. මේ මනසයා මොකටවත් අහු වෙන්නේ. අනතුරේ ඉන්නේ. මොකටවත් අහු වෙලා නැහැ. මොනම දෙයක්වත් යෝජනා ඉස්තර කරන්න යන්නේ මෝඩෙක් වාගේ අන්දෙක් වාගේ බීරෙක් වාගේ මූඩෙක් වාගේ මලමිණියක් වගේ ඔබ බකන් දිලාගෙන ඉන්න. ඔය හේ ඉන්නවා. ඒ චිත්තක්ෂණය විතරයි මුළු සංසාරෙම අපි ජීවත් වෙන චිත්තක්ෂණය. අනික හැම චිත්තක්ෂණෙම ආංශිකයි. මොකක් හරි එකට ඡන්දේ දීලා ඒ පැත්තට කොටු වෙලා ශාල ප්‍රදේශයට අන්ධකාරය හරවගෙන මෙතෙන්ට ගියාට පස්සේ හැම දිශාවම එක වගේ කිසිම කෙනෙකුට නතු වෙලත් නැහැ. කිසිම විනිශ්චයකටපත් වෙලත් නැහැ. ඊගාව චිත්තක්ෂණයටත් ඒ වගේම ලෑස්ති වෙනවා. මේ චිත්තක්ෂණයෙන් ඒ චිත්තක්ෂණයට කිසි ගැම්මක් ගෙනියන්නේ නැහැ. ඊගා චිත්තක්ෂණයටත් ඒ වගේම ලෑස්ති වෙනවා. ඉතින් ඒකට පේනවා අහල පහල ඉන්න අය කොච්චර අහුවෙලාද ඒ වෙනකොට. ඒගොල්ලෝ හිතන්නේ මට හොඳ කුට්ටිය හම්බුනායි කියලා අහුවෙච්ච අහුවෙච්ච දිගේ ඒගොල්ලෝ ගිහලා ඒගොල්ලෝ මෙයා දිහා බලන්න තියෙන්නේ කිසිම දියුණුවක් නැති ප්‍රගතියක් නැති ඔහි පකන්නිලාන ඉන්න කෙනෙක් විදිහට තමයි පේන්නේ. ඒ තරමටම ඒකේ තියෙන විප්ලවීය ගතිය සම්ප්‍රදාන කුල මනකට හිතා ගන්නවා. නිසා විඥානය කොටු කිරීමේදී මුල් ටික තමයි අමාරුම ටික. ඒක ਸਰවඥාන්සේ පිළි අර ගන්නවා. ශීලයක පිළිතන එක. තාමත්ම අමාරුයි. ඒක පිළිහිట్లా ඉවරලා ඉදිරියට යනකොට යනකොට අභියෝගේ එහෙම නැත්නම් තමන්ට හම්බ වෙන ප්‍රශ්න පත්‍රය ඉතාම සංකීර්ණ එකක්. සංකීර්ණ වුණාට ඒ දේවල් දිහා හොඳට බලන්න හොඳට ඇහෙන්න අරින්න ගන්ධ රස පහස සියල්ලම එන්න අරින්න සියලු දේවල් ආවට මොකද? තමයි ඒකට අහුවෙන්නේ නැතුව යෝජනා ඉෂ්ටිර කරන්නේ නැතුව සිටීමේ අයිතිය තමයි මනෝයට තියෙන ලොකුම අයිතිය. ඒකට විරුද්ධව තමයි අපි මේ කිට්ටු අන්තිව අපිට කරදර කරන්නේ. ඒක බෑ බෑ බලන්න ඉඳපන් මේක භයානක අවස්ථාවක් වහාම මේකට ඡන්ද දෙන්න මේකට මොනවා හරි කියන්න කරන්න කියලා. කවදාකවත් නන්නාඳුන කෙනෙක්ගෙන් දුකක් එන්නේ නැහැ. කවම කවදාකවත් Taman ආශ කරපො නැති තකින් දුකක් එන්නේ නැහැ. තණ්හායි ජායතිසෝ. තණ්හායි ජායති භයා. එමතෝ ජායති ශෝකෝ. එමතෝ ජායති බය. ඒ ඒ වදකයෝ ටික තමයි අපි මෙතෙක් කල ජීවිතේ එකතු කරලා තියෙන්නේ. ඒ වදකයන් තමයි අපි මේ කිට්වන්තෝ නෑයෝ නැතුව බැරි ඇත්තෝ කියලා කියන්නේ කවුද දන්නේ මේ ඇයෝ කිසි අනුකම්පා විරහිත හැබැයි එක්කෙනෙක්වත් කරන්න තරහින්නේ කිසි කෙනෙක් කරන්න තරහින්නේ මේගොල්ලෝ හිතන්නේ අනේ මේ මනුස්සයාට මේ මොකක්ස් කරේ සීනති වෙලා වගේ අතුතියක් හරි පුරවන්න ඕනේ. ඇත් දෙක තිබුණාට මේ බලාගෙන ඉන්නේ නිකන් පොට්ටෙක් වගේ. කන් තිබුණාට බීරෙක් වගේ ඉන්නේ. ඉතින් ENT සර්ජන් කෙනෙක් ගාවටවත් ගෙනියන්න එපායි. ඉතින් ඒ නෑයෝ වහාම ලෑස්ති වෙන මේ කටයුතු. හැබැයි ඒකවල දන්නේ නැති ශේෂ්ඨයක මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේක දිහා හොඳට දැකලායි කතා කරන්නේ. ඒ වෙලාවට බුදු සරණ ඇර, ධර්ම සරණ ඇර, සංඝ සරණ ඇර, සීල ඇර මොකක් කරන්නේ. ඒ නිසා අපි භාවනාව අපි කී ලක්ෂ වාරයක් මෙතෙන් යන්නේ. ලක්ෂ කෙලකෝටි කීයක් මෙතෙන් යන්නද කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේම අසරණ වුණා අතරමං වුණා නොදන්නා තැනකට ගියා බයලවන සුළුයි සහලවන සුළුයි ආතපාතයක් පේන්නේ නැහැ වමනෙට ඉන්නා වගේ වක්කාර දනවන සුළුයි දහින් දාඩි දානවා ගැහෙනවා ගොඩාක් වැඩ ඒ වගේ කිසිම දෝෂයක් නෙවෙයි සියල්ලම භාවනා හරියන බවට ලකුණු මේ විඥානයාගේ මායාව දන්න කෙනා නැති කෙනාට දෙන්නේ කාය ජීවිතයේ තර්ජනයට වෙනවා. ඉතින් ආව අහාම භාවනා නතර කරලා ෆුල් බොඩි චෙකප් එකක් දෙන්න යනවා. පුළුවන් නම් කැට් ස්කෑනර් එකකට දාලා බලන්න හදනවා මේ මොකක් හරි වැඩි වෙලාද අඩු වෙලාද කියලා. මොකද නම් ප්‍රශ්න තියෙන්නේ මේකයි. තලලම තුමානවා ඔය කැට් ස්කෑනර් එකට කවදාකවත් ලෙඩ රෝග නැති කෙනෙක් දාලා තියෙනවා. ඉතලවත් නැහැ. හදලා තියෙන්නේත් ලෙඩෙක්. පරීක්ෂා කරන්නෙත් ලෙඩෙක්, දාන්නෙත් ලෙඩෙක්. පුළුවන් නම් දාලා බලන්න කියනවා. එහෙම ලෙඩක් නැති කෙනෙක් දැම්මොත් එහෙම කැට් ස්කෑන් එකට එක්ක රහත් වෙන්න ඕන නැත්නම් නැති වෙන්න. අන්න එහෙම පිස්සු ලෝකයකටයි අපි මේ ලෙඩ රෝග බාර දෙන්නේ. පිස්සු ලෝකයකටයි අපි මේ ඉල්ලන්නේ යමක්. අනේ අපිට කරලා දෙයි. ඒගොල්ලත් එනවා ටයි කෝඩ් දාගෙන yes yes මම කරලා දෙන්නම්. හැබැයි පිටියල්ලෙන් කීයක් හරි පඳුල්ලන්න. එච්චරයි වෙනස කරන්නේ. මෙච්චර ගැටයක් තියෙන බුදුරජාණන් වහන්සේ කවදාකවත් කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාරණාව තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් ඒක බුදුහාමරණ කරන ගෞරවයක් කියලා. ධර්මයට කරන ගෞරවයක් කියලා. සංඝයාට කරන ගෞරවයක් විදිහට තමන්ට කරන සීලයට කරන ගෞරවයක් විදිහට සලකලා උන්වහන්සේ දන්නවා මෙන්න මෙහෙම කෙනෙක් අතින් විතරයි මේ ශාසනයක් පවතිනවා නම් තව කෙනෙක් අතට යන්නේ මෙහෙම කෙනෙක් අතේ. ඒක නිසා තියෙනවනම් ශාසනයක් රැඳිලා තියෙනවනම් මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරන මිනිහගේ පපුවේ විතරයි තියෙන්නේ. ඔක්කොඩි වල දද වල ගිජ්ජි වල සිපිය පිංකම් වල මොනම තැනකවත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අප කර අනිතරෝ මේ චිත්තක්ෂණ එනවා. අපි ඒකට පුදුමාකාර විට වාර නියෝග දානවා. මේ කාය ආසාව සහ ජීවිත ආසාව නිසා. එහෙම නැත්නම් අසුවිරු ඥාන නැති නිසා. එහෙම නැත්නම් ලෑස්ති විලා යන්නේ නැති නිසා. සර්වචන්සිකන ඒතියෙදිත් ඒකේ නැවත නැවත කරන මනසට වඳින්න වටිනවා. ඊමස අනිවාර්යයෙන්ම කවදාද මේ කඩේම පයි. අන්න පැනපදාස තේරෙන පටන් අර ගන්නවා. අපි මෙතෙක් කල ඉතාම ආඩම්බරෙන් පහඳිලා කටයුතු කරලා තියෙන කාටද? ඒ නිසා කොහොමද මේ භවය යටේ ගැට ගැහුනේ? දිගින් දිගට දිගට කර්ම රැස් වෙන්නේ කොහොමද? ඊට පස්සේ අපි රැස් වෙච්ච ගමන් අල්ලපු ගෙදරට බයි. මේ අසවලා නර පරට්ටි තමයි ඕනීමක් කරලා තියෙන්නේ මේෙන් බලාපන් මේ අපි අහිංසක ජීවත් වෙන්න කියලා ඉතින් කවුරු හරි දඩමීමක් කරලා ගන්නවා ආත්ම සංඥාවට දාලා මම නම් හරීම අහිංසක හරී ෂෝක් එක්කනා මේ අසවලාගේ දෝෂය ඊට පස්සේ පත්‍ර ලියනවා නවකතා ලියනවා ටෙලිවිෂන් හදනවා පෙන්නනවා පුළුවන් තරම් කියන්න හදනවා අනේ මම හරි අහිංසක ඇත්තටම කියනවා අහිංසක නැත්තේ නෑ මේ විඥානයේ තියෙන මේ මායාව දන්නේ නැති වෙනකොට අපි කාගේ න්‍යාය පැත්තටද වැඩ කරන්නේ? අපෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියලා දැනගත්තොත් ඉතින් බුදු සරණ තමයි තියෙන්නේ. ධර්ම සරණ තමයි තියෙන්නේ. සංඝ සරණ තමයි තියෙන්නේ. නමුත් අපිට කවදාකවත් කලබලයකදී ඒ තිසරණ මතක් වෙන්නේ අපිට වෙන්නේ බැංකුවේ account එකේ කීයක් තියෙනවද? රක්ෂණ සංස්ථා රක්ෂණය දීලා තියෙන දරුවන්ටයි මටයි ඇම්බියුලන්ස් එකටක් ගාලා කතා කර ගන්න පුළුවන්ද? ආනේ ඒ ටික තමයි මේ නවීන ඔය ශිෂ්ට සමාධිය තියෙන්නේ. නමුත් සරුවචනාංශ කියනවා සෑම දෙයකින්ම අපි අවස්ථා පන්න ගන්න. කවදා හෝ එක චිත්තක්ෂණයක් මේක අවදීන් දැක්කොත් ඊට පස්සේ ආට ආය කවුරක්වත් ඇවිලා මේ වහසි බස් කියනවත් පටලවන්නවත් වගලවන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. දන්නවා ඇත්තට මේ කවුරු උදව් කරන්න ආවත් එක්කෙනෙක්වත් මේ ප්‍රශ්නේ දැකලාවත් ප්‍රඥාවෙන් දැනගෙනවත් නෙවෙයි මේ කටයුතු කරන්නේ සමාහට මහා කරුණාවෙන් වෙන්න ඇති අනුකම්පාවෙන් වෙන්න ඇති නමුත් ඒ ඒක හරියට අර නිදා ගන්න වෙලාවේ රජුරු ආරස්සාවට තමන්ගේ කඩුව වඳුරට දෙනවනේ. ඌ රැහෙන්න වැඩි වගවලා ගන්නවා. ඕන වඳුරෙකුට තමයි අපි මේ කඩුව දීලා තියෙන්නේ. මේක ආපහු ගත්තාම මොකදෝ මොකදෝ වගේ. ඊට මෙරි වැඩි හොඳ කවුරුත් නැති නිසා ඉඳා ගන්න ටිකට අරසා දෙන්න මේ වඳුරෙකුට කඩුව බාර දෙන්න කියන කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා කර්මා කරලා තමන් ගැනම තමන් විශ්වාසය ඇති කරගෙන වෙන මොනවාක්වත් නෙවෙයි තමන්ගේ මේ බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව සහ සීලය මෙන්න මේ හතරම තරඳා පවතිලා තියෙනවා මේ සියලු දෙනාටම ඉදිරි ගමනට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සෑහෙනවටත් වැඩිය තියෙන බව නම් පැහැදිලිව ප්‍රකාශ කර හැකි අවාසනාවකට වෙලා තියෙන මේගොල්ලෝ හිතනවා පිටින් කවුරු හරි පොඩ්ඩක් තව උදව් කරොත් කරන්න පුළුවන් ඒක තමයි අපේ තියෙන හීනමානේ කරුණාකරලා මතක තියාගන්න අපි පැහැදිලිවම අපිට අවශ්‍ය අඩුව කැඩුම සකස් කරලා තියෙනවා. ඒක එල්ලේ නම් එන්න ඕනේ, පදම නම් එන්න ඕනේ. නමුත් බාහිරෙන් කවුරු හරි අවශ්‍යතාවයක් තියෙනවා කියලා හිතන තාක්කල් මේ අපේ පද්ධතියට අපි නිග්‍රහ කරගන්න. එහෙම නිග්‍රහ නොකර තමන්ම අවික්ක ප්‍රසාදයක් පහළ කරගන්න ඕනේ. සීල සමාධි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේවත් තමන්ගේ සීලයටත්.